නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සුඛෝ බුද්ධානං උප්පාදෝ සුඛා සම්ධම්ම දේශනා සුඛා සංඝස්ස සමග්ගී සමංගානං තපෝ සුඛෝති ප්‍රඥාවන්ත පින්තුනි සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් මනුලව දෙව්ලොව සදෙව්ලොව වාසී සෑම දිනාට මෙලොව පරලොව හිදසෝ පිණිස පවත්නා සම්පත් හතරක් මේ ගාථාවෙන් දේශනා කරලා තියෙනවා. සුඛෝ බුද්ධානං උප්පාදෝ සරුවක්ඥන් වහන්සේලා ලෝ පහළ වීම දෙවි මිනිසුන් සහිත සමස්ත ලෝකයාට හිතසුව පිණිස පවතිනවා. සුඛා සද්ධම්ම දේශනා ඒ සරුවක්ඥන් වහන්සේ විසින් දේශන සද්ධර්මයේ දේශනා කරන්ට ලැබීම සදේවක ලෝකයාට ලෝකයේ ලෝතුරා සුව පිණිස පවතිනවා. සුඛා සංඝස්ස සාමග්ගී සුඛේ කුල ශික්ෂාකාමී සංඝ රත්නයේ සාමග්ගී භාවය දෙවිමිනිසුන් සහිත සමස්ත ලෝකයාට හිතසුව පිණිස පවතිනවා. සමස්දානං තපෝසුකෝ සමදියෝ ගිහිතෑදි සමදනාගේ මෙලෝ පල්ලව දියුණුව සඳහා කටයුතු කිරීම සත පිණිස පවතිනවා. මේකයි ධාතාවේ කෙටි තේරුම. සම්මා සම්බුදු කෙනෙකුන් වහන්සේ ලෝ පහළ වෙන්නේ කල්ප කෝටි සතසාසක ගණනාවක් ගිහිල්ලයි. මේක සාරාසන්තේ කල්පලක්ෂයේ ඊශ්වර සන්නංකර මේදංකර සරණංකර දීපංකර නම් සරුවක්ඥන් වහන්සේලා අතර නමක් පහළ වුණා. දීපංකර සරුවක්ඥන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව මහා කල්ප අසංකේයයක් බුදුවරයන් වහන්සේලා නැතුව හිස්වදේ වුණා. මොනතරම් දුර්ලභද මහා කල්ප අසංකේයයක් කියන්නේ සුළුපටු කාලයක් එහෙම නෙමෙයි. කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේගෙන් පසුව මහා කල්ප අසංකේයයක් බුදුරජාන් වහන්සේලා නැතුව ගෙවිලයි මංගල සුමන රේවත සෝභිත කියන බුද්ධ ශාසන හතර පහළ වුණේ. සෝභිත සරුවක් යන වහන්සේගෙන් පස්සේ මහා කල්ප අසංකේයයක් බුදුරු නැතුව විශ්ව දෙවුණා. ඊට පස්සේ තමයි අනුමදාසේ පදුම නාරද බුදුරයන් වහන්සේ තුන් නම එක කල්පයක පහළ වුණේ. නාරද බුදුරජාණන් වහන්සේගෙන් පසුවත් මහා කල්ප අසංකේයයක් බුදුරු නැතුන් හිස්වදියා. ඊට පස්සේ තමයි සිව්මතුරා බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. මේම අසංකේය හතරක්ම බුදුරයන් වහන්සේලා නැතුව කාලෙ ගෙවුණා. ඊළඟට පදුමුත්තරිතිනේ සිව්මතුරා බුදුරජාණන් වහන්සේගේ පටන් මේ වෙනතුරු මහා කල්ප ලක්ෂයයි ওই ලක්ෂ්‍ය තුල පහළෝනේ බුද්ධ ශාසන 16ක් පමණයි. අර සාදා සංකල්ප ලක්ෂ්‍ය ඇතුලේ පහළලා තියෙන බුද්ධ ශාසන 12යි. මොනතරම් ස්වල්පද මොනතරම් දුර්ලභද මේ විදිහේ දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයක් යම් අවස්ථාවක ලැබුණා නම් ඒ ලැබෙන කාලයේ මුළු තුන් ලෝකයේම හිත සුව පිණිස පවතිනවා. කිමිතුන් අහල ඇති දීපංකර සරුවඥන් වහන්සේගේ ශාසනයේදී අපේ සුමේද තාපසෝ සිටියේ මහ බෝසතාණන් වහන්සේ බුදු වෙන බවට විවරණ පතුල් ලැබුවා. ඒ වෙලාවේදී මේ දසදහසක් ලෝක ධාතු වල බුදු වෙන අවස්ථාවේ මෙන්න ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. ඒ කියන්නේ දෙතිසක් මංගල්‍ය පූර්ණ නිමිති පහළ වුණා මුළු ලෝක ධාතුවේ. එතකොට මේ බුදු වෙන්න විවරණ ලැබුව දවසේ කොච්චර ඈත කාලයකද සාරාංශක කල්ප ලක්ෂයක තිස්සර. එයින්ද පැහැදිලි වෙන්නේ මේ බුදුවරයන් වහන්සේගේ පහළ වීම ලෝක සිත සෝකුලිස පවතිනවා. ඒ කියන්නේ එදා ඒ සුමේද තාපසයන් වහන්සේට යුරණ ලැබිච්ච වෙලාවේ උන්වහන්සේ මල් මැත්තේ පළඟ බැඳගෙන බෝධි සම්භාර සම්මර්ෂණය කළා. දහ වාරයක් මහ පොළොව කම්පා වුණා. ඒ දවසේදී නරකාදී සත් අතමා නරකයේ ගිනි නිවිලා ගියා. ප්‍රේතාපායේ සාපිපාසා නැති වේදියා. ත්‍රිසං අපායේ භය ඇති ගැනීම නැති වුණා. නිත්‍ය වාරී සත්‍යෝ මෛත්‍රී සහගත වුණා. එවිලාමේ කුන් ලෝකේ කුතනකවත් ඉපදීමක් නැතුව ගියා. ඔය තනපක් මරණයක් නොවේ ගියායි දවසේ. පුදුම ආශ්චර්යයක්. අන්ධයන්ට ඇස් ලැබුණා. දිහරන්න කන් ඇහුණා. ගොළුවන්න කතා කළ හැකි වුණා. අංග විකලායත නිසිසේ අංග ප්‍රත්‍යංග පහළ වුණා. මිනිසයන්ගේ සාපිපාතාවයක නොදැනී ගිය මහ පොළවේ උල්පත් මතු වුණා. මහා සාගරයේ හරදියේ මිරිදිය වෙලා පස්සියෝමින් පිටිය ගියා. ගංගාවල් නොගලා හැමතැනම පස්සියෝම් පිටිය ගියා. මහා පොළවේ සද්දුමු පියුම් කියලා පියුම් පත් මහල වුණා. අහසේ ඕලම්බක පත්නේ කියලා එල්ලෙන පියුම් පහල වුණා. සෑම ගහක් වැලක් මුලපටන් අග දක්වා මල් වලින් පිරි පිරි පැවතුණා. මුළු ලෝක ධාතුවම පුදුම සුවඳක් පැතිරී ගියා. මුළු ලෝක ධාතේන දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ දිව්‍ය විමාන බ්‍රහ්ම විමාන සහ චන්ද්‍ර සූර්ය මණ්ඩලයන්ගේ ආලෝකයේ අභිභවාගෙන ආලෝකයේ පැතිරුණා. ඒ මුළු ලෝකයේම මේ බුදුන් ඉස්සර බුදුන් බවට යෙරන ලැබු දවසේදීම ලෝක මොනතරම් සනසිල්ලක් ලැබුණාද? ඒ වගේම අන්තිම ආස්භාවයේදී මෞ කුසේ පරිසම්දි ගන්න දවසේ මව කුසෙන් දිවි වෙන දවසේදී මාන පරාජයකට ලෝතුරා බුදු වෙන දවසේදී ධම් සාක්ෂාතුන් දේශන දවසේදී ආයුෂාස්පාද අත්හරින දවසේදී පිරිනමන දවසේදී දස දහසක් ලෝක ධාතු වල මේ මංගල්‍ය පූර්ණ නිති පහළ වුණා. එතකොට බණක් නොවත ධනක් නොදී බුදු කෙනෙකුන් වහන්සේ උපදින එවාගෙන මේ මේ අවස්ථාවලදී මොනතරම් ලොවට සනසිල්ලක් ලැබුණද එකමනක් නෙමෙයි. සරුවක්ඥන් වහන්සේගේ ජීවමාන කෙටි කාලය තුළදී බණපදයක් ඇසූ පමණින් කෙලෙසුන් නැසා මඟඵල නිවන් ලබාගත් පිරිස අතරින් සූවිසි අසංකේයයේ නව කෝටි 60 ලක්ෂයක් දෙනා සනසුනා නිවනටපත් වෙලා. ඒකා විශාල පිරිසක් නිවන් දුටුවේ සරුවක්ඥන් වහන්සේ නමක් පහළ වූ නිසා නේද? සරුවක්ඥන් වහන්සේගේ දැකීමෙන් පමණක් මොනතරම් දෙනෙක් සැනසුණාද දෙව්ලොවට බඹලොවට ගියාද මේ අනුව සලක බැලීමේදී ඕනෑම විපතක වැඩි සිටි කෙනෙකුට පිහිටක් ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලය නිසායි සරත් නුවර හිටියා කවදාකවත් ධනක් පිනක් නොකළ අදින්න සුද්ධක කියලා මහා ධනවත් බ්‍රාහ්මණෙක් එකම පුතේ සිටියා මේ පුතාගේ කනේ පළඳලා තිබුණේ සංකරුවන් විසින් කරවන පරඳනාවක් නෙමෙයි. ඔවුන්ට ධනෙ දෙන්නේ වෙයි කියලා රන් කෑල්ලක් අරගෙන කල්ලා කාලා විදලා කන එල්ලුවා. ඒක මත මත්තම් කළා ඉල්ලපු නිසා ඒකට මත්ස කුණ්ඩලිය කියලා කියන ඒ ආභරණය. ඒ නිසා ළමයාට කියවන මත්ස කුණ්ඩලිය කියලා. මේ දරුවාට නිසිසේ කන්ද බොන්න දුන්නේ නැහැ. 87 කෝටියක් ධනෙ නිදාංගත ගෙදරක්. නමුත් එකම දරුවාට සැලකෙන්නේ ලෝභකම නිසා, මසුරුකම නිසා. අන්තිමේදී දරුවාට පාන් රෝගය ඇගෙන මරණ මංචකයටපත් වුණා. බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසිත මේක ලක් වෙලා එදා උදෑසන දෙමිදුලට වැඩියා. දානයක් පිණිස නෙමෙයි දරුවාට අනුග්‍රහ පිණිස. මේ දරුවා පිටේ පැත්තට හැරිලා යන්නේ දිනදාගෙන හිටියේ. ඒ උස්සන්න බෑ, අත උස්සන්න බෑ. සරුවක්ඥන් වහන්සේගේ බුදුරැස් දාදා දිස්ත්‍යයට වැටුණාම අපහසයෙන් හැරිලා බැලුවා. බානකොට ලෝතුරා බුදුරජාණන් වහන්සේ මුදුල වැඩෙන්නවා රන් සඳක් වාගේ දිලිකෙමු. මේ දරුවාගේ තේ පැහැදීමක් ඇති වුණා. මෙච්චර කලක් මං හිතා මේ මේ විදිහේ උත්මේ දකින්නමක් ලැබුණේ නෑනේ. මොනතරම් සාන්ත පැවැත්මක්ද ශරීරයෙන් රැකී දෙන තරම් මොනතරම් දියුණු මනසක් යම්ද මට ධන ගහන්න පුළුවන් වුණා නම් දැන් ගිහින් ධන ගහලා වඳිනවා නේද? දෝත්නගා වඳින්න පුළුවන් නම් වඳිනවා නේද? ඒකෙත් දැටි මේ වෙලාවේදී මේ මහෝත්තමයන් වහන්සේට මගේ নমස්කාරය වේවා මගේ ජීවිතේ පූජා වේවා කියලා හිත පහදවා ගත්තා. එක්කල එක්කල ගත්තේ සරුවත්යන් වහන්සේ ආපහු වැඩියා ටික වෙලා දෙන් දරුවා සුතේලා කවුද සාභවනේ දෙව් කුමරෙක් කියලා උපන්න මත්ස කුණ්ඩලි නමි. දවස් 7ක් ඇතුළතදී මේ මත්ස කුණ්ඩලයේ දිව පුත්‍රයා මොනතරම් පුදුමයක්ද තමන්ගේ පියා දමනය කරලා ඒ ගෙදරට බුදුපාමොක් සංගරෝණ වැඩම කරවලා දහම් දේශවලා දම් දෙවලා දහම් දේශවලා 84000ක් දෙනාට මඟඵල නිවන් ලබන්න සැලැස්සුවා දිව පුත්‍රයා මිනිස් වෙෂයෙන් ඇවිල්ලා ඒක මහා පුදුම සිද්ධියක් මේ තරම් අසරණයන්ට පවා පිහිටක් වුණේ සරුවක්යන් වහන්සේ පහළ වූ නිසා නේද අසල සෝදකයෙක් වශයෙන් සිටියේ සුනීත කියන අසරණයා බුදුරජාණන් වහන්සේගේ දැකීමෙන් බණ ඇසීමෙන් පැවිදි වෙලා සෞඛලස් නසා රහත් වුණානේ. සොහොන් දිනේ මෘත ශරීරයක් එක්ක දඬ සබා තිබුණු අහිංසක සෝපාත දරුවාත ශරුවක්ඥන් වහන්සේගේ වචනයෙන් මේ බඳුන් දෙහිලා අරිහත්ත්වයටපත් වෙලා බුදුපාමුවට ඇවිල්ලා පැවිදුණා නේද? ගලෙන් පනින්න ගියේ වක්සලේ ස්වාමීන් වහන්සේට බණපදයක් දෙසූ පමණින් උන්වහන්සේ අහසේදීම රහත් වෙලා බුදුපාමුලට ආවා නේද? මේ වාගේ පුදුම සිද්ධි. සත්‍යමාලා කියන මේ දාසියේ දෙන්නේ වැළඳා ගන්න ගිය වෙලාවේ සරුවක් යන වාස දැකලා වැඳලා බණහලා පරිදේලා අරිහත්ත්වයට පත් වුණා. පුණා දාසිය සරුවක් යන වහන්සේගේ විදේශ ගමනක් වළක්වලා බණහලා පරිදේලා අරිහත්ත්වයට පත් වුණා. ඉසා ගෝතමයේ පුතාගේ අභාවයෙන් සුදුණු විදිහේ මානසික පීඩාවෙන් ශෝකයෙන් පරිපරි ඉන්න වෙලාවේ බුදුපණ පදයක් ඇසීමෙන් සෝවාන් වෙලා සහිතව අරිහත්ත්වයට පත් වුණා. අව්‍යකසී විශ්වාස වායස ඇති බහුකුත්තිකා කියන උපාසිකාව බුදු ශාසනයේ මෙහි ශාසනයේ පැවිදි වෙලා සරුවඥාන් වහන්සේ පිරිසිඳා වඩන කොටගෙන ඇදලා එතෙන් දෙසෝ දහමේ තුනේ දින දිගා වෙලාම නැගිට ගන්න බැරි සත්‍යයෙන් ඉඳගෙනත් හරිහත්යටපත් වුණා. රෝධිගත තේශ ස්වාමීන් වහන්සේට අතක් පයක් ඔසවන්න බැරි තරම් සුදුමාකාර පිළිකා රෝගයෙන් මුළු ජීවිතේම අවාසනාවන්තව ඉන්න වෙලාවේ සරුවක් යන වාසේ වැඩම කළා කළ උපස්ථානයෙන් ආදේශෝ දාමින් ඒ ආසනයේදීම ඒ වැතිරීගත් විලාසෙන් අරිහත්ත්වයටපත් වුණා මේ වාගේ පුදුම අසරණ ලෝකයාට පිහිට වෙන්නේ සරුවක් යන වාසේගේ පහළිය මොනතරම් උපකාරී වුණාද ඔය අතර රජවරු මැතිවරණ චෝරු සේනාපතිවරු මහා ධනවත් සිටවරු එවාගේම নানা ප්‍රකාර උසස් පුද්ගලයෝද මේ බුදු සසුනේ පිහිට ලබාගෙන සුගතේත නිවනටපත් වුනේ සරුවක්ඥන් වහන්සේ පහළ වූ නිසායි. එවාගේම සරුවක්ඥන් වහන්සේ දේශනා වූ මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ සදාම් අමාව අහලා මොනතරම් ජනතාවක් මඟඵල නිවනේ සැනසුණාද. කලිනේනි ධර්ම දේශනාවේ ධම්සක් සතුන් දේශනේ පවත්වන දවසේදී දසදහසක් ලෝක ධාතු එකම සුවඳින් සුවඳවත් වෙද්දී එකම හඳින් දසදහසක් සාත්වල කෙලවරට ඇසෙද්දී අසංකේයයක් පිළිස අමා මහ නිවනටපත් උනේ සදාම් දේශනාව සත්‍ය පිණිස පවත්නා නිසා නේද එවාගෙම අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේද සෝවාන් ඵලයටපත් වූ අතර 18 කෝටියක් බ්‍රහ්මයන් අරිහත්ත්වයටපත් උනේ මේ බුදුබණ පද නිසායි මහා මංගල සූත්‍ර දේශනාව සානේදීද චූල රාහුල වාද සූත්‍ර දේශනාව සානේදීද පරාභව සූත්‍ර දේශනාව සානේදීද එවාගෙම සම්මා පරිබ්බාධනීය සූත්‍රයේ කලහ විවාද සූත්‍රයේ සූතක සූත්‍රයේ චූල විහුව සූත්‍රයේ මහා විහුව සූත්‍රයේ ආදී වශයෙන් දේශනාවසානයේදී මහා සමය සූත්‍රාදී දේශනාවසානයේදී අසංකේය අසංකේය බැගින් සෝවාන් ආදී යත මාර්ගඵල ලැබී කෝටි ලක්ෂය බැගින් පිරිස අරිහත්ත්වයටපත් වුණේ බුදුබණ දැසූ නිසා වේද. සමහර තේක දේශනාව 84000 ගණන් දෙනා මඟඵල නිවන් ලබාගෙන තියෙනවා. 40000ක් එක විට එක බණ ප්‍රජාල රහත් වූ භික්ෂු පිරිස ඉඳලා තියෙනවා. එක බණ පදයේ කියමින් 20000ක් භික්ෂුන් එක විට අරිහත්ත්වයටපත් වෙලා තියෙනවා. මේ වාගේ සංඛ්‍යා වශයෙන් ඉක්ින දෙන්නාගේ වශයෙන් මඟඵල නිවන් සෝයෙන් සැනසුනේ බුදුබණ පදේ නිසායි. සරුවක්ඥන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුවත් ශ්‍රී ලංකාවෙත් ගම්බුද්දීපෙත් වෙනත් රටවලදීත් මොනතරම් බුදුබණ නිසා මනුලව දෙව්ලොව බඹලව සම්පත් හා කෙලවර අමාමහ නිවන් ලැබුව නිවන් සෝලයට කොතරම් ඉන්නවද අපේ ලංකාවේ මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළ දවසේදී ආරාධනා ගලට ගොඩ වෙලා සාමණේර සුමන සාමණේරයන් වහන්සේ කළ ආරාධනෙන් දසදහසක් වලින් දෙවියෝ මේ ලක්දිවට පැමිණියා. එතෙන්දී මිහිඳුන රහතන් වහන්සේ මිහින්තලා පවුවේදී සමසෙත් පරියාය සූත්‍රයේ එකට සංයෝජන පරියාය සූත්‍රය කියලා කියන එක දේශනේ පැවැත්වූ වෙලාවේ කෝටි ලක්ෂයක් දෙනා රහත් වුණ අසංකේයයක් පිරිස නිවන් දැක්කා. මේ බුදුබණ පද ඇසීමෙන්. එවැගේම දවස් 7ක් ඇතුළතදී මේදි මහ රහතන් වහන්සේගේ දේශනා අටක් නිසා 8500ක් දෙන ලංකාවේ පළමු වරට මඟඵල නිවන් සෝයටපත් වුණා. එවැගේම වැඩි කලක් යන ඉස්සර 40000ක් භික්ෂු සංඝයා වහන්සේ ශ්‍රී ලංකාවේම පැවිදි වෙලා අරිහත්ත්වයටපත් වෙලා පළමු වරට ශ්‍රී ලංකාවේ සූපාරාම සංඝානා නමින් ඉහිපත කම්පා කරවමින් සංඝානා කරන්න සමත් වුණා. එවාගේම අද දාස දක්වාසේ ලංකාවේ විදේශ බෞද්ධ රටවලත් මේ සද්ධර්ම නිසා මොනතරම් දෙනෙක් සුගතියට නිවනට මඟ පාදා ගන්න කටයුතු කරනවාද එනිසා මේ සද්ධර්මයේ දේශනා කිරීම දෙවියන් සහිත සමස්ත ලෝකයාට හිතසුව පිණිස පවතිනවා සුඛා සංඝර්ෂ සාමග්‍රී කියන තැනදී සංඝ ධර්මයේ මෙතන හැදෙන්නේ ලෝක දාසයේ කොටක සමූහ කණ්ඩායම් ඉන්නවා සරුවක්යන් වහන්සේ අග්ගප්පසාද සූත්‍රයේදී දේශනා කළා යාවතා බිත්තේ සංඝාවා ගණාවා තථාගත ශාවක සංඝෝ තේසං අග්ගමස්සායති මේ ලෝකේ යම්තා පිරිස ඉන්නා නම් සමූහ කණ්ඩායම් ඉන්නා නම් ඒ සියල්ල අතුරෙන් තථාගත ශාවක සංඝ රත්නය අග්‍රයි ත්‍රිපටිපන්නතාගේ ඒ අනන්ත ගුණ ඇති ආර්ය මහා සංඝ රත්නයේ තුන් ලෝකේම අග්‍රගන්නේ වූ ශාවක පිරිසක් ඒ මක්නිසාද මේ සංඝ රත්නය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමෙති ශෝබන ගමනින් ගමන් කරන පිරිස. එවාගෙම නිර්වාණයට අනුලෝම වූ මාර්ගයේ ගමන් කරන පිරිස. නිර්වාණයට විරුද්ධ වූ අවිරුද්ධ මාර්ගයේ ගමන් කරන පිරිස. අන්තර්දේ වර්ගයේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන් කරන පිරිස. එවාගෙම අවංක අකුසල අජින්ම තියෙන ලක්ෂණ ඇති සිදු මාර්ගයේ ගමන් කරන පිරිස. නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවේ යෙදෙන නෛර්යානික ප්‍රතිපදායදෙන පිරිසක් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ ගමන්ගත් අනුයාත මාර්ගයේ ගමන් කරන පිරිසක්. එවැගේම චන්ද්‍රෝපම ප්‍රතිපදාවට, නාලක ප්‍රතිපදාවට, තෝටක ප්‍රතිපදාවට, රසවිනේත ප්‍රතිපදාවට, සංලේක ප්‍රතිපදාවට සහ චතුපත්යේ සන්තෝෂ භාවනාරාමතා දීපක මහා ආර්යවත් ප්‍රතිපදාවට පිළිපන් පිරිසක්. යොදුන් සිය දහස් ගණන් දුර සිට පැමිණ කරන පූජාවත් මහත්ඵල කර දෙන ශ්‍රාවක පිරිසක්. සජනති අනිත්‍යාදීන් උදෙසාද නෑ දැහිසිනු කිරන් උදෙසාද සංග්‍රහ වශයෙන් සකස් කළ ආගන්තුක සංග්‍රහයන් මහත්ඵල කර දෙන බැවින් පාවනයේ ගුණ ඇති පිරිසක්. තමන් උදෙසාද අනුන් උදෙසාද මෙලොව පරල උදෙසාද ලෞකික ලෝකෝත්තර සතු උදෙසාද කරන දාන දක්ෂණාවන් මහත්ඵල කර දෙන බැවින් දක්ෂිනයේ ගුණ ඇති පිරිසක්. දොහොත් නගා වැඳීමෙන් තමා ලෞකික ලෝකෝත්තර සම්පත් ගෙන දීමට සමත් වන බැවින් අන්දලි කරණයේ ගුණ සමන්වාගත කිරිසක්. දෙවියන් මනුෂ්‍යයන් සාත සමස්ත ලෝක සත්වයාට ලෝකී ලෝතුරා සම්පත් එලා ගැනීමට හේතු වෙන උතුම් පින්කෙතක් වන බැවින් අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර ගුණ සමන්වාගත ශ්‍රාවක කිරිසක්. ඒ මේ ශ්‍රාවක සංඝ රත්නය යන්තා සමග සම්පන්නව වාසය කරන ශේෂ නම් ඒ තරමට ලෝකයාට හිත සූ පිණිස පවතිනවා. ලංකාවේ රුවන්වැලි චෛත්‍ය රාජයන් වහන්සේ උදෙසා මුල් දවස් ලබන දවසේදී විදේශ රටවලින්ම 96 කෝටියක් රහතන් වහන්සේ එකතැනට වැඩියා. හරි ඉස්සලා අහලා තියෙනවා ධම්සක්තයතුන් දේශනා වැනි අවස්ථාවලදී දෙවි දේවතා වූ විදිකතු මලක් තැන 60 70 80 කුඩා සියුම් ශරීරමවාගෙන බණ ඇසුවයි කියන්නේ. ඒ වාගේ මේ මළුවට ඇවිල්ලා මේසා විශාල පිළිසක් කොහොමද හිටියේ? සාමග්‍රීය ධර්මයේ පිහිටා එක හිතින් එක ආකාරයෙන්ම උනාශේලා ඒ සමාගයේ අධිමානුෂික ශක්තිය පාවිච්චි කළ නිසායි. රෝහණ ගුප්ත කියලා රහතන් වහන්සේ නමක් දිලංග වැඩෙන්නා තැනදී උන්වහන්සේ උපස්ථාන කරන්නාව රහතන් වහන්සේලාම 30000ක්. ඔය අතරකදී සක්ෂිත කියලා අතහ වෙරිදි අත උපසම්පදායෙන් අත වර්ෂ ඇති ස්වාමීන් වහන්සේ නමක් සිටියා. ඔය අතර විශාල ගරුණෙක් පියාඹගෙන ආවා මේ රෝහණ ගෝත්‍ර රහතන් වහන්සේ තෝතන් කරමින් සිටිය මිනිස් වෙතින් නාග මානවකෙක් මේ නාග මානවකයා දාගෙන යනවා විශාල ගරු රාජේ අර 30000ක් අභිඥා බල සම්පන්න රහතන් වහන්සේලා සිටින්නේ මේ නවක උපසම්පදායෙන් අවුරුදු 8ක් ඇති කච්චිත ඉස්තර රහතන් වහන්සේ එක පාරකම විශාල ගල් පර්වතයක් මවලා ගල්ගේ ඇතුළට මේ ඕවනගොත්ත මහරහතන් වහන්සේ සහිත මේ මානවකයා ගත්තා ගලේ ඇස්තිනා අර ගුරු රාජා ආපස්සට ගියා. මේ මාගේ සාමග්‍රී භික්ෂුන් වහන්සේලා නිසාද මෙහෙම ආශ්චර්ය දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. එලෙනාමේ ඕවනගොත්ත රහතන් වහන්සේ කියලා තියෙන මේ රක්ෂිතනම නොහිතියා නම් මේ 30000ක් දෙනා නින්දාවටපත් වෙනාද මේ මානවකයා ගැන ඥානන් කියලා. මේ වාගේ ලංකාවේ নানা දිසා භාවයන්ගේ දහස් ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණන් සංඝ රැස් එකට වැඩ ඉඳලා තියෙනවා ඒකතන ධම්පිලි අරගෙන තියෙන ඒකතන වාඩි වෙලා සමගි සම්පන්නව ධර්ම සාකච්ඡා කරලා තියෙනවා එවාගේ විනය සාකච්ඡා කරලා තියෙනවා ඒ විදිහට සංඝයාගේ සාමග්‍රී නිසා තමයි මේ ලංකාවේ බුද්ධ ශාසනය බැබළුනේ වෙනත් ලෝකයක වෙනත් රටවලට වඩා ශ්‍රී ලංකාවේ ගරුත්වය ඇති වුණේ මේ සාමග්‍රී සංඝ රත්නයේ ලංකාව වැඩි සිටින නිසායි. අවුරුදු 1000ක් තරම් කෙටි කාලය ඇතුළතදී තමයි නිකායවල් බෙදලා ඒ විදිහට වෙනස් වීම ඇති වුණේ. නමුත් ශ්‍රී ලංකාවේ තේරවාද බුද්ධ ශාසනය යම්තාක් පවතිනසේක් පවතිනවා නම් ඒ තාක්කල් මේ සංඝ සාමග්‍රී පැවතිනවා ඒ පැවතීම නිසා දෙවියන් සහිත සමස්ත ලෝකයාට චිත්ත ප්‍රසාදයෙන් දාන ශීල භාවනාදී කුසල රැස් කර ගනිමින් ලෝකේ ලෝතුරා සම්පත් නෙලා ගැනීමට පහසු වේලමක් සැලසී තියෙනවා. කොසඹෑනුවර 500 500 ලැබීම් සිසු පිරිස් ඇති ධර්මදර විනයදර මහා ඉස්තර දෙනමගේ අසාමග්‍රී නිසා බුදුරජාන් වහන්සේ මුණතරන් උත්සාහගත්ද සමග සම්පන්න කරවීම පිණිස ඒ ලාමේදී සරුවක් යන වාසේ විශේෂයෙන් දේශනා කළ බණපදයක් සිහිර නැගෙනවා වාසයේ දෙන කීපයක් මුන්වාසලාට අනුශාසනා කළා කිසි කෙනෙක් ඒකට නැමුනේ නැහැ. අන්තිමේ උන්වහන්සේ පාර්ලිය වනයේට වැඩියා පිරිසින් ඉවත් වෙලා තුන් මාසයක්ම සංඝයාගෙන් ඉවත් වෙලා පාර්ලිය හතරාජය උපස්ථා ලැබෙනින් ඒ වස්සාන කාලයේ ගෙව්වා 10 වෙනි වස්සාන කාලයේ පාර්ලිය වනයේ. එදා සාරුවක්ඥන් වහන්සේ දෙසූ දේශනා තුළින් වැදගත් දේශනාවක් තමයි බෝධිසත්ව දීඝානු කුමාරයන් වහන්සේගේ ප්‍රවෘත්තිය. ඒක සඳහන් වෙන්නේ දීජීපී කෝසල ජාතකයේ කියලා. දීජීපී කෝසල රජතුමා කුසෝ ධනවේ රාජ්‍ය කළා. මෙතුමා පරම ධාර්මිකයි. තමන්ගේ රටවැසියන් සලකන්නේ දරුවන්ට වගේ. කතා කරන්නේ පුදුම මෛත්‍රී වචනේ. රජතුමාගේ ධාර්මිකකම නිසා ඇමිති මණ්ඩලය ඒකත් වඩා ධාර්මිකව පැවතුණා. ඇමිති මණ්ඩලයේ ධාර්මිකකම නිසා වෙනත් ප්‍රදේශ භාර නියෝධාරිවරු ඊටත් වඩා ධාර්මිෂ්ඨ වුණා. එනිසා ජනපද වාසයේ සිටුවරියට වඩා ධාර්මිෂ්ඨ වුණා. ජනපද වාසයේ මිනිස්වරියට වඩා ධාර්මිෂ්ඨ වුණා. මුළු මහත් ජනපදයේම රටම ඒකාත්මික වූ සාමග්‍රී රටක් වුණා වගේම බොහොම ශක්තියක භාවයට පත් වුණා. ඔය අතරේ කොයිතනකත් ඉන්නවාර බතක් ඉගෙන කොට ඉගෙන නැති ඇට තියෙනවා වගේ දුෂ්ට පුද්ගලයෝ ඔය අතර ඉන්නවා. එහෙම දුෂ්ට ඇමතියෙක් සිටිය. මේ ඇමතියා රජුරවන්ට ද්‍රෝහී කමින් රටෙන් පැනලා ගිහිල්ලා සාමන්ත රටක් තියෙනවා බරණැස් නුවර ඒ රජුරවන් එක්ක එකතු වුණා. ඒ රජුරවන් එක්ක මිත්‍ර වෙලා මොකද කෙරේ? ටික දවසක් ගිහිල්ලා පුදුම තේලමක් කිව්වා. ඒ කියන්නේ මේ ජීවිතයේ කුසෝ රජුරෝ හරිම හරිම දුර්වල පුද්ගලයෙක්. එයාත් වගේ රටේ හරියට නැක්ෂ නැති නීවාදයක් වාගේ. ලේසින් අල්ලා ගන්න පුළුවන් අපි යම් ඒක මේ රට එකතු කරගමු ග්‍රහණය කරමු යටත් කරගනිමු කියලා පරණස් රජුන් උසිගන් වෙලා ඒ රජුගේ තෘෂ්ණාවෙන් හොදගන් වෙලා පිරිස පිරිවරාගෙන සේනාව පිරිවරාගෙන ආව කුසල ධනව අත්පත් කරගන්න. කුසල රජුගේ දීගීපේ කුසල රජුගේ කිසිසේත් ප්‍රාණඝාතයට කැමති නෑ. බොහොම පිරිසිදු පන්සිල් රැකෙන කෙනෙක් පොයාට සේවය කරන කෙනෙක්. ඒසා ඕනෙ කෙනෙක් රටගත්තා විදිහලා තමන්ගේ දේවියත් එක්ක අපරිසිද්ධ විලාසයෙන් යස්වලාගෙන මගට බහැලා ගිය. බොහෝ දුරස්ත ප්‍රදේශයක දුක්ඛත් ගම්මානයක කුඹල් කර්මාන්තය කියන කෙනෙක් ළඟට ගිහිල්ලා තමන් රජ කෙනෙක් බව නොගවා ඒ අත්කාට වත් පිළිවෙත් උදව් උපකාර කරමින් අත්හැර කර දෙමින් එහි ජීවත් වුණා. කොමින් අතරතදී මේ දෙවියට දරුවේ දරුවෙක් කුසේ පහළ වුණා. ඒ තමයි බෝධිසත්වයන් වහන්සේ. මේ බෝසතාණන් වහන්සේගේ පුණ්‍යානුභාවය නිසා මලත් සියක් දෙන්න බොහොම නිරෝගී වුණා. මේ දරුවා ඉපදෙලා ඉගෙන ගන්න වාසෙනතුරු දෙමෝපියන් අතරේම හදාගත්තා. මේ දරුවාගේ ආශිර්වාද නමක් හැටියට දීඝායුව කියලා නම ලැබුවා. වාස 16 වෙනකම්ම Taman දන්නකා ශිල්ප ශාස්ත්‍රයේ දරුවාට උගන්වුවා. ඊළඟට දුරස්ත ප්‍රදේශයක උසස් අධ්‍යාපනයේ සඳහා දිසාපාමොක් ආචාර්යවරයන් වහන්සේ නමක් වෙත යැවුවා. අවුරුදු ගණනාවක් තිස්සේ මේ බෝධිසත්ව දීඝායු කුමාරයා බොහොම උසස් සම්දිනේ අධ්‍යාපනයේ සමත් වුණා. ඒ අතරේ අධ්‍යාපන කටයුතු ඉවර වෙලා ගුරුවරයාට වැඳලා මව්පියන් දකින්න එන්න පටන් ගත්තා. දීර්ඝ මාර්ගයේ පාගමනින් නෙමෙයි දින ගණනාවක් වෙන්න තියෙනවා. ඔය අතරේදී පුදුම දෙයක් වුණා. ඒ කියන්නේ දීජීතේ කුසල රජුවන්ක විශේෂ හේරපු එවාගේම උඩුරැවල් සකස් කරපු ඇඳුම් අඳපු කපු මහත්මයෙක් කියයි. මේ කපු මහත්මයා දැන් සේවය කරන්නේ අර විරුද්ධ රජුරවණ්ඩයි. විරුද්ධ රජුරවන්ට හේලමක් කියවා මේ දීජීතේ කුසල රජුව අහවල් නැහැ ඇංගිලා ඉන්නවා කියලා. කොහොම හරි මේක දැනගෙන. ඒ නිසා මොකද මේ බරණස් රජුව සිද්ධ කලේ තමන්ගේ සේනාව යවලා දීජීතේ කුසල රජුගේ දේවිය දෙන්නම අල්ලගෙන ආවා. අවින්න අත් දෙක පිටපැත්තට දැම්වලා රතු මල් පළන්දොල රතුන් ඇඳුම් අඳවලා එක මුඩු පොරවලා වදරේර ගහමින් සලතලා කනමං අන්දල සලතලා ගෙනෙන්න දකුණු ආහල්කඩ කඩින් පිටමං කරලා ගෙලගස ආදානමනේ හතරට පළවලාණ්ඩයි කියේ. මේ වද පෙර අර දැන් යන වෙලාවේ දීගාය කුමාරයන් හරියට නිස්සරහට හම්බ වුණා. ඒක නම් හා පුදුම සිද්ධියක්. දීඝායු කුමාරයා මව්පියන් දෙන්න අඳුනගත්තා මව්පියන් දෙන්න දීඝායු කුමාරයා අඳුනගත්තා හැබැයි තමන්ගේ පුතා බව අඟවන්න අකමැති වුණා පුතාටත් මේ වද ලැබෙයි කියලා පුතත් ඒ වගේම හඳන්නේ ගැලපෙන්නේ නැතුව මේ වද පිරිසට එක්වාසු වුණා වද දෙමින් යන පිරිසේ පසුපසින් එකතු වුණා නමුත් මේ ජීවිතයේ කුසල රජුවන්ගේ මෛත්‍රී කරුණා මොනතරම් පුදුමද මේ දරුවාට අනුශාසනාවක් කරනවා මේ අනුශාසනා වෙන කෙනෙකුට තේරෙන්නේ දරුවා උගත් කෙනෙක් නිසා ඒ දරුවාට හොඳින් තේරෙනවා. ඒ අනුශාසනා තමයි මා කෝතාප දීඝායෝ දීඝං පස්සමා රක්ෂං. නයිකෝතාප වේරාණී වේරේන සම්මන්ති අවේරේනීවතාප වේරාණී සම්මන්ති. මෙන්න මේකයි ආවාදී. මේ ආවාදයේ සියවර දහස් වල තියෙනවා. වදගෙන වදතියෝ වැඩි වැඩියෙන් තරනවා මේක තියෙනකොට. ඒ ඇත්තේ මේ නන් දොඩවනවා කියලා. හිතන්නේ නැතුව නම් දොඩවනවා කියලා. නමුත් එහෙම නම් දෙදවීමක් නෙමෙයි මනස සිහිනුවණින් තමයි මේ කුසාගේ අනාගත සුභ සිද්ධිය සඳහා ගුණවත් කෙනෙක් හැටියට න්‍යායවාදී දුන්නේ. ඉතින් දරුවත් පස්යෙන් යනවා කඳුලක් වගුණන් නැතුව යම්කිසි ආධ්‍යාත්මික ශක්තියක් හිතේ දරාගෙන. දකුණු ආහාරයෙන් පිටමං කරලා පිට්ඨනියේදී සෝම් පිට්ඨනියේදී මේ මව්පියන් දෙන්නා තේලියට විලාසරවල හතරට සැලුවා. මේ දරුවාට ඉතින් දරා ගන්න බැරි තරම් ආධ්‍යාත්මික දැරිල්ලක් ශෝකයක් ආවා. කැලියට ගියා. කැලියට ගිහින් හොඳටම ඇඬුවා. අඬලා ශෝකේ තුනේ කරගත්තා. තුනේ කරගෙන මොන පියදාගෙන කල්පනා කළා දැන් මගේ මව්පියන් දෙන්න තමන් උපස්ථානයක් කරන්නට ඕන. කියලා අතේ සුළු මුදලක් තිබුණා. මේ මුදලින් සුරාතලකට ගිහිල්ලා සුරා ගෙනල්ලා අර ඒ මෞඛ්‍යයන්ගේ ශරීර කැබලි ආරක්ෂා කරගෙන ඉන්න මොරකඩුවන් කෙරියෝ. ඕම් මේව හොඳට දීලා නිදාගත්තා. එලා මේ දරුවා කැලෙන් දර කඩලා දරසෑයක් ගහලා මෞඛ්‍යයන්ගේ ශරීර කොටස් එහි ආදාන කෙරියෝ. මේක රාජ්‍යරුවන්ගේ මසුමහන්තලාවේ සීනඳුරු කවුලුවට පෙනෙනවා. රජුරෝ දැනගත්තා මේ නම් මේ නැලුම් කාපු රජුගන්ගේ දරුවෙක් හරි ඥාති කෙනෙක් වෙන්න ඕනේ කවදා හරි මොහොතින් අපට අනුතරක් වෙන්න පුළුවන් කියලා හිතුවා. ඈත කියලා අඳුනගන්න බෑ නමුත් මේ කටයුත්ත දැක්කා. මේ දරුවා දැන් එකලා වුණා නගරයේ පිවිසලා රජුරුවන්ගේ වෙන ඇතා බලන ඇද්දෝවාගේ අත්හලට ගියා. ඉතින් කිව්වා මානේ මම අතරම දරුවෙක්. මට පුළුවන් බඩනේ ගත කරන්න. ආ හොඳයි මේ ඉබේ තියෙනවා වාඩි වෙන්නේ. මේ කෑම කිනවා කන්නේ. මේ දරුවා ඒ ආහාර පානත් අනුභව කරලා කිව්වා මාගේ මට පුළුවන් වීණා ගායනා කරන්න. එතුන් කැමති මේ වීණා නාදය අහන්න මම වීණා ගායනා කරන්න. පුදුම විදිහේ වීණා ගායනාවක් කළා. ඒ අද්දෝවට තේරෙන්නේ ඒ තරම් ලස්සනට වීණා ගායනා කරන්න. වීණා වාදනය කරමින් දීපිකා කියලා. මේ හද රජුරුවන්ගේ මාලිගාවට ඇහුණා. අත්හලතින් රාජ්‍ය මාලිගාවට ආසන්නමයි. පහෝදා උදේ ඇද්දෝවගෙන නැව කවුරු ගියේ වීණා වාදනය කෙරේ. ඒවා මහ රජවන් තුමනේ ගියේ ආගන්තුක ළමයෙක් අසර ළමයෙක් මගේ නිවහකින් ආවා මම ඒ දඩුවා එයාම දීලා දාගන්න ගුණ ඒ තමයි මේ වීණා වාදනය කෙරේ. එන හෙන්දි කියන්නේ මේක. පරිවාසයට ගෙන්න ගත්තා. මේ දීගාය කුමාරයා සංසාරේ මොනතරම් මෛත්‍රී භාවනා කරලාද මේ මෛත්‍රී භාවනා බලය නිසා වෙන්න රජුරුවන්ගේ හිතේ පුදුම විදිහට පැහැදුනා. පැහැදිලා කිව්වා ළමයෝ මේ මාලිගාවේ රැඳෙන්න, ওই නිදුල් යම දෙන්න, සාප පිහ දාන්න, කුණු භාගය අත් කරන්න ඔයාගේ දේවල් කිව්වා. මේ හැම දෙයක්ම කරන්නේ අර පියාගේ ආවාදයේ සිහි සබාගෙන. මේවා ටික දවසක් කරන රජුරුව පුදුමයට පහදුනා. එනි කිසිම සේවකයෙක් නොකරන හැටියට බොහොම ඥානවන්තව මේ දරුවා මේ රජවාසනාවට සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු කරනවා දැක්කා. අන්තිමේදී රජවාසනේ අතුවටම ගත්තා සේවයට. රජවාසනේ ඇතුලේ අභ්‍යන්තර කටයුතු කරන්නේ හැටියට පත් කෙරෙව්වා. මේ දරුවාගේ පුණ්‍ය මහාන්තතාවයි ප්‍රඥා මහාන්තතාවයි මෛත්‍රී බලයේ නිසායි එන්නේ රාජ්‍යරෝය රාජ විසෝවරෝයි සේවක සේවිකා ඔක්කොම පැහැදුනා මේ දරුවාගේ කටයුතු දැකලා. හැමෝම ආශිර්වාද කරනවා. දෙනුනේ බොහොම ප්‍රසන්නයි. ගත පැතුම් වලින් බොහොම ප්‍රසන්නයි. එනිසා හැම දෙනාගේ සිද්ධිනාගෙන් අතර සාජිරුවන්ගේ රටේ පදවන රියදුරු බවටත්පත් වුණා. හැම දෙයක් පිළිබඳවම අර ਸਰවකාර්මික ආමාත්‍යය කියලා හැම දෙයක්ම සෙයා බලන්නෙක් බවටදපත් වුණා. මේ තමයි කියන මතුවේ නැති. අන්තිමේදී රජුගේ පරම හිතවත් කෙනෙක් හැටියට හැසිරුණා. ඔය අතරේ රජුරවන් දවස් වුණ මෝදදේන යන්න පිරිස පිරිවරාව. දාස්වනන් පිරිස එකතු කරගෙන අස්ස රටවලින් පිටත් වෙලා ගියා. මේ දීගාය කුමාරය අස්ස රටේ පදාන්න බොහොම දක්ෂ නිසා අනිත් සියල්ලන් අතර වේගයෙන් පදවාගෙන බොහොම ඈතට ගියා. මේ ඈතට ගිහින් ඉන්න රජු රෝස්තුවා දැන් පිරිස එනකන් අපි ටිකක් ගෙමන් අරිමු කියලා ගහක් කොලේ නැවතුණා. මේ කුමාරයා වාඩි වුණාම කුමාරයාගේ කලවේ උඩ සිටියාගෙන රජුරෝ නිදාගත්තා. ඒ ලාමීදී මේ දීගා කුමාරයාට අර පියාණන්ට මව්පියන්ට දුන්න වාදයේ සිහි වෙලා රජුරුවන්ගේම කඩුව අතට ඇදලා ගත්තා. අයමත් ආවාදී සිහි වෙලා කපුවට දැම්මා. තුන් ශරීරයක් එහෙම කළා. ඕක හීනෙන් දැක්කම මේ නිදාගෙන ඉන්න රජුරු එකපාරටම සිගැස්සලා බිය වෙලා මෙන් අවදි වුණා. මොකද මහරජුරුනේ බිය වුණේ ඒවා මේ ජීවිත කුසල රාජ්‍යවන්ගේ පුතේ කියලා මගේ දෙල්ල කපන්න හැදුවානේ. ආ ඒ මම තමයි පුතා කියලා නැගිට්ටා. නැගිටලා රාජ්‍යවන්ගේ තේවල්ලෙන් අල්ලාගත්තා. කෙල්කලාපෙන් අල්ලාගෙන මම තමයි පුතා දැන් මරනවා කියලා කඩුව අමුරා ගත්තා. සත්‍ය රාජ්‍යලෝ කෝ නෑ දරුවෝ මා මරන්න දෙපා මරන්න දෙපා කිව්වා. එනම් දෙවියන් වහන්සේ මෙන්න කඩුව මම තමයි රාජ්‍යවන්ගේ පුතා දැන් ඔබ වහන්සේටම එපා නම් දැන් මරලා දාන්න. නෑ දරුවෝවත් මම මරන්නේ. අපි දෙන්නා ජීවිතාන්තය දක්වා ඕනෝ සපත කරමු කියලා දෙන්නම කඩුවට දිව තියෙන දියුරුවක්. දැන් ඉතින් ওই ටික වෙලාවක් යනකොට සේනා සේනාව හැමිනියා. සේනා පැමිණි වෙලාවේදී රාජ්‍යරෝ කියවා පිරිසට ජීවිතයේ කුසල රාජ්‍යරුවන්ගේ පුතෙක් හම්බ වුණොත් ඕගොල්ලෝ මොකද කරන්නේ කියලා. සමහර කිව්වා ගලගසා දාන. සමහර කිව්වා අත්පාප සිඳිනවා. සමහර කිව්වා පෙති පෙති ගන්නවා කියලා. සද්දිවෝක ඒ කිසිම දෙයක් කරන්න බෑ. මෙන්න මේ තමයි පුතා. දැන් මේ දරුවා දීවිතේ කුසල රාජ්‍යයන් ගුණත් මගේ දරුවේ. දැන් අපි දෙන්න පරම මිත්‍රයන් බාටපත් වුණා. දැන් මොන බුද්ධදමේ වෙනුවට අපි යන්න ඕන අපෝ කියලා රාජ්‍ය සභාවට ගියා. රාජ්‍ය සභාව ඇමතිවරු කැඳවලා ඔක්කොම සාකච්ඡාව පටන් ගත්තා. ඒ වෙලාවේදී මේ දීඝායු කුමාරයා ඉදිරියේ ප්‍රශ්නයක් ඇසුවා. අද වද දෙන්නා වූ කුජලයන් ගැනත් ඒ වෙලාවේ සිය රජුලන් කියපු කතාව ගැන ප්‍රශ්නයක් ඇති වුණා. ඒ වෙලාවේදී මේ දීඝායු කුමාරයා සිය රජුලන් දුන්න ආවාදේ මෙන්න මේකයි කියලා තෝරලා දුන්නා. මාතෝ තාත දීඝායු දීගම් පස්සේ දරුවෝ දීඝායු දිගු කලක් වෛර සබා නොගනු මා රස්සන් කෙටි කාලයකින් මිත්‍රත්වයේ බිඳ නොගන්නු නහි කෝතාත වේරාණි වේරේන සම්මන්ති දරුව වෛරයෙන් වෛරයේ කිසි කලක නොසන්සිඳේ අවේරේණේ වේතාත වේරාණි සම්මන්ති දරුව මෛත්‍රියම වෛරයේ සංසිඳෙනවා මෙන්න මේ කයමට දුන්න ආවාදයේ දරුව දීඝායෝ දිග කලක් වෛරයේ ප්‍රබා නොගනු කෙටි කාලයක මිත්‍ර ධර්මයේ දිඳ නොගනු. දරුව කිසි කාලයකත් වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැත. මෛත්‍රියෙන්ම වෛරය සංසිඳනවා කියන මේ බණපදයයි මට දුන්න ආවාස. මේක තියෙන කොට කොටවල් රජුගේ බර්ණස් සාධිරවන්ට කඳුළු වැගිරෙන්න පටන් ගත්තා. තමන්ට වද ගැනීම එක්ක යන වෙලාවේදී තමන්ගේ දරුවාට දීලා තියෙන ආවාදේ මොනතරම් ගරු කටයුතු එවාගෙන සැලසීමක් ආවාදයක් වෙන පිය කෙනෙක් නම් කියන්නේ කවදා හරි මේ විරුද්ධ රාජ්‍යලා මරා දාලා රාජ්‍ය ගන්න කියලානේ එහෙම මොනව දෙයක්වත් නැහැ වෛරය තියාගන්න එපා කියනවා කලක් කෙටි කාලයකින් මිතුරු ධර්මයේ කඩා ගන්න එපා කියනවා වෛරයෙන් වාරේ සංසිඳෙන්නේ නැති බවක් මෛත්‍රියෙන් වෛරයේ සංසිඳෙන්නේ බවක් කියනවා මේ තරම් ධාර්මික වූ සිල්වත් වූ ගුණවත් වූ නැනවත් වූ බෝසත් ගුණ ඇති පිය කෙනෙකුට මව් කෙනෙකුට මේද මම වඩුන්නේ කියලා ඒ ගැන මහා කම්පාවක් ඇති වෙලා ඒ පුතා ඉදිරියේ මව්පියන්ගේ සමාව ගත්තා. ඊළඟට රාජ සභාව කැඳවලා කිව්වා දැන් මේ දරුවා මගේ දරුවෙක්. මේ දරුවාට මේ රාජ්‍ය මම දෙනවා. මගේ දියණියක් මම දෙනවා. එනිසා සුදීනෙන් දෙගොල්ලේ ඔවුනෝන් අතර මිත්‍රත්වයේ සබාවන රාජ්‍ය කරමු කියලා මේ රාජ්‍යයේ කොසල් රාජ කොසල් රාජ්‍යයේ දීගාය කුමාරයාට සමරලා බරණස් රජුගේ සමංග රාජ්‍යයට ගිය. දිවිහිමියෙන් මේ දෙපිරිස ඕනෝන් සාමග්‍රී ධර්මයෙන් යාපත් ජීවත් වෙලා සුගති පරායන වුණා. මේ ප්‍රවෘත්ති එදා සරුවක් යන වහන්සේ කුසුඹ නුවරදී අර දෙපිරිසටම දේශනා කළා. උන්වහන්සේ පහදා දුන්න බලන්ද මහණෙනි මෞඛ්‍යන්ගේ ජීවිතයේ නිතරම විනාශයටපත් කළ තෙද්දී ඒ දරුවා සාමග්‍රීටපත් වුණේ මක් නිසාද ඉවසීම නිසා නේද? ඥානය නිසා නේද මෛත්‍රිය නිසා නේද සසුන්ගතව පැවිදිින්න ඔබ සෑම දෙනාටයි මේ සමග වෙන්න බැරි කියලා උන්වහන්සේ ආවාද කළා. රාජ්‍ය පැහැරගෙන, කෝෂ පෝෂාගාර පැහැරගෙන, ශූරංගසනගේ පැහැරගෙන, සියලුම සංස්කාර ශූරාගෙන ඉන්න වෙලාවෙත් මේ තරමද සාමාග්‍රී ධර්මයේ පිටන් අබුද්ධෝත්පාද කාලවලදී පවා නැනවත් පුරුදු වුණා නම් බුද්ධෝත්පාද කාලේ අයින් සමග වෙන්න බැරි කියලා ආවාද කළා. හැබැයි පසු කාලෙක තුන් මාසකින් පස්සේ මේ දෙපිටික සමගි වුණා. ඒ කියන්නේ දෙවියොත් ඕකට දෙදලා ගියානේ. අන්තිමේ මිනිස්සු දන් නොදී හරියන්නේ. මේ දෙපිටිකගේ අසමගිය නිසා අන්තිමේදී සවැත්නුවටයිලා බුදුරජාන් වහන්සේගෙන සෙව් හදලුවා සමාව ගන්නේ අනුදමාහිමියන් වහන්සේගේ සහායෙන් බුදුරජාන් වහන්සේ වැඩම කරවාගෙන බුදුපාමුල වැඳලා ශෝකයේ තුනී කරගෙන සමාව අයදලා සමගි සම්පන්න භාවයටපත් වෙලා නාසලගේ දලව දුණුව නිවන් මඟ ආලෝකමත් කරගත්තා. මේින්ද පැහැදිලි වෙන්නේ සංඝයාගේ සාමග්‍රිය මොනතරම් අවශ්‍ය බව. එනිසා සංඝයාගේ සාමග්‍රිය යම් තාක් පවතිනවා නම් ඒ තරමට බුද්ධෝත්පාද කාලයේ තව තවත් දියුණුවටපත් වෙනවා දෙවි දෙවියන් සහිත ලෝකයාට හිත සෝපනිස පවතිනවා. බුදුරජාන් වහන්සේ පිරිනුවන් පාන හත්වෙනි දවසේදී පින්වන් සෑ සත්වෙනි දවසේදී සුබද්දර පරිබ්බාජකතුමාගේ අමනෝක්ඥ වචනයක් නිසා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බුදුන් පිරිනිවන් පා තුන්වෙනි මාසයේදී නිකිනිපුර පසළොස්වක් බොහෝ දවසේදී පළවෙනි ධර්ම සංගායනාව ආරම්භ කළා. ඒ 500ක් දෙනා වහන්සේ එකහඳින් එකහඳින් කියලා තියෙන අනාගතයේ බුද්ධ ශාසනය කවුද රකින්නේ කියලා ප්‍රශ්නයක් ඇතිව වෙනවා එකහඳින් කියලා තියෙනවා ලක්ජේ රක්ෂිෂන්ති ලක්ජේ රක්ෂිෂන්ති කිය. මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ ශික්ෂාකාමී ලක්ජේ සුඛය කියන ශික්ෂාකාමී සාමග්‍රී වික්ෂංගා වහන්සේ කියන එකේ සහඳින් කියලා කියනවා. එදා මේ ධම්ම සංගායනාව ආත්මාශයක් ඇතුළත සිද්ධ කරන්නේ දුන්නා. මහා පොළොව නොඑක් වාර කම්පා වෙලා ඒ සංගායනාව පිළිගත්තා. එවැන්ගේම දෙවෙනි වාරයේ යස ආකණ්ඩ පුත්‍ර රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වර්ෂ 100ක් ගිය තැනදී දෙනි සංගායනා සිද්ධ කළා තාතන් වහන්සේලා අත් කීයක් දෙන එකතු වෙලා ඒ ගමනට මාස 8ක් පමණ කාලය ගත වුණා එයිනොත් මේ සංඝ සාමග්‍රි නිසා යරිදමක ගමන් ගන්නා ලද දසදහසක් වජ්‍ය කුටිලක භික්ෂූන් වහන්සේලා සතුටින් ඉවත් කරවලා බුදු සසුනේ මේ ප්‍රතිස්ථාවට පත් වෙලා උන්වහන්සේලා ඒ කටයුතු සම්පාදනය කළේ සංඝ සාමග්‍රිය නිසා. බුද්ධ වර්ෂ 235 දී ධර්මාශෝක රජුගේ සහායයෙන් මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කුමිලි සංගායනා සිද්ධ කළේ රහතන් වහන්සේලා 17ක් නමක් නව මාසයක් තිස්සේ ඒ වාරයේදී සංඝ සෝදනය සිද්ධ කළා වජ්ජිපුත්‍ර කෙවැනි භික්ෂූන් වහන්සේලා මිසදිටුගත් භික්ෂූ වේශධාරීන් 60000ක් ශාසනයෙන් ඉවත් කරවලා ශාසන සංශෝධනය කරවලා ධම්ම සංගායනා පවත්වලා අටවන් නමයක බුදුසණු පිහිටුවන් ලැබුණේ සංඝයාග සාමග්‍රී නිසායි. මේ නිසා සංඝ සාමග්‍රිය කියන එක බුද්ධ ශාසනයේ චිරස්ථිතයේ පිණිසත් දෙවියන් සහිත සමස්ත ලෝකයාගේ හිත සූප නිසාත් ඒකාන්තයෙන් පවතිනවා. ඊළඟට සඳහන් වෙන්නේ සමග්ගානං තපෝසුකෝ කියන මේ බුද්ධ වචනයයි. ඒ කියන්නේ ජීවිතයේදී අය බෞද්ධයෝ. ජීවිතයේදී බෞද්ධයෝ යන්තා සමග සම්පන්නව කටයුතු කරනවා නම් ඒ සමග සම්පන්නව කටයුතු කරන්නා වූ බෞද්ධයන්ගේ එකතුව ඔවුන්ගේ පැවැත්ම, ඔවුන්ගේ සීලාදී ගුණ, ඔවුන්ගේ ප්‍රතිපදාව බොහොම සැපදායක බවටපත් වෙනවා. එයින් පැහැදිලි වෙන ඉතා වැදගත්ම සාධකයක් ඒකනේ බෞද්ධයන් ගොවිතැනක් කරට ඒක නිවනට සුගතියට නිවනට උපකාරණ ඇදීටයි ගොවිතැන කරන්නේ. වෙළඳාමක් කරටත් සුගතියට නිවනට උපකාර වෙන හැටියට වෙළඳාම කරන්නේ. සාධකාරයක් කරටත් සුගතියට නිවනට උපනිශ්‍ර වෙන හැටියටයි සාධකාරය කරන්නේ. එවාගේම වෛද්‍ය සේවයක් කරටත් සුගතියට නිවනට උපකාර වෙන හැටියටයි වෛද්‍ය සේවය කරන්නේ. කවර වූ ජීවනෝපායක් කරතත් ඒකා ජීවනෝපාය සිද්ධ කරන්නේ තමන්ගේ සිතේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගැදෙන හැටියට මෙලවටත් පරලොවටත් නිවනටත් උපකාර වෙන ප්‍රතිපදාවක් අනුගමනය කරන්නේ මේක තමයි බෞද්ධ ජීවිතයේ වැදගත්ම තැන ඒ කියන්නේ බෞද්ධය කියන වචනේ තේරුමම බුද්ධිමත් පිරිසක් කියන එකයි සරුවත් යනවා අසිරිතන බුද්ධෝ කියන බුද්ධියෙන් අග්‍ර වූ බැවින් බුද්ධෝ ඒ බුද්ධයෙන් අග්‍ර වූ සරුවඥන් වහන්සේගේ සරණ ගියේ ශ්‍රාවක පිරිසද බුද්ධත්වයෙන්වත් බුද්ධිය අනුගමනය කරන පිරිසක් ඒ බුද්ධියෙන්වත් ප්‍රඥාව අනුගමනය කරන පිරිසක් බැගින් තමයි බෞද්ධය කියන මේ වචනේ හඳුන්වන්නේ ඒ ඇත්තන්ගේ සෑම කටයුත්තක්ම අර බුද්ධි ප්‍රමාණය අනුව තම තමාගේ සුගතිය පිණිනට අනුලෝම ගැන හැටියටයි පවත්වනු ලැබෙන්නේ ඥානවන්තව වාඩි වෙන වෙලාවේ නැගිටින වෙලාවේ කතා කරන වෙලාවේ ඈම කන්න වෙලාවේ වතුර නාන වෙලාවේ හැම වෙලාවෙම බුද්ධියට අනුව ඒ කටයුතු කරන්නේ. නිදසුනක් වශයෙන් අපි කියනවා නම් උදේ පාන්දර නැගිටිනවා. නැගිටිනකොටම සමාගයේ නුවණ අවදි කරගන්නවා. ඒ කියන්නේ මම මේ නිදාගෙන සිටියේ ඇඳ මේ ඇඳ හදාපැත්තෝ නිදුක් නිරෝගී සුවපත් වේවා කියලා මෛත්‍රී සිත් පහළ කරගන්නවා. තවත් ගැඹුරට යනවා නම් මේ නිදාගෙන සිටියේ කාලයේදී මගේ సంతානය තුල පහළ වූ චිත්ත, චෛතසික, භූත රූප, උපාදා රූප කියන මේ නාම රූප ධර්ම ක්‍රමයක් ක්‍රමයක් පාසා ඒ ඒ තැනම සත්ව කබලක අබපු පුරන්නක් නේ මේ බිඳිලිදී බිඳිලිදී යානිච්චයි ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළපෙළී පැවතුනා දුක්ඛයි සානිතිකේ නොපවතේ ඥානත්තයි කිලිකුල් ගවෙන් අසුබයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ වූ නාම රූප ධර්ම සියල්ල දුක්ඛාරි සත්‍යයි මේ දුක ඇති කරන තෘෂ්ණාව සමුදයාරි සත්‍යයි. මේ දෙක නැති නිවන ශාන්ත නිවන නිරෝධාරි සත්‍යයි. නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යයි. මගේ මේ දවසේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස උපකාර වේවා කියලා එතෙන්දී අදිස්ථාන කරගන්නවා. මේ විදිහට සලක බැලීමේදී නිින්දෙන් අවදි වීමම බෞද්ධයෙක් හැටියටම අවදි වුනේ. ඥානවන්තයෙක් හැටියටම අවදි වුනේ. එපමණක් නෙමේ තවත් හිතෙනවා මගේ අද අවදූතයන් පටන් නැවත නිදා ගන්නාතුරු දවස කාලය තුල මට අසුරට ලැබෙන සීලම දෙනා නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා කියලා මෛත්‍රියෙන් හිත අවදි කරගන්නවා අන්න බෞද්ධකම. එවැන්ගේම තමන් නාම කාමරයට යනවා. රසිකලියට කසිකලියට යනවා. ඒකෝ තෙතෙන් දෙත්තේ වගේ තමන් විහෙතේ අර වාගේ ත්‍රිලක්ෂණ විපස්සනාවක් හෝ මෛත්‍රී භාවනාවක් වෙන දෙයක් ගන්නවා. ඒ මේ නානකාමරයේ සකස් කළ තියෙන ද්‍රව්‍ය ගැන බැලුවම නාන දේශන්ද, මුණ ශෝධන දේශන්ද, වතුර නල මාර්ගද, එවාගෙන හැම දෙයක්ම මේවා නිෂ්පාදනය කළ ඇත්තෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා මෛත්‍රී සිත් පවත් වෙනවා. දත්මගෙන වෙලාවේ මුණ ශෝධන වෙලාවේ දැහත් එවාගෙම මොන පිහදාන වේලාවේ වතුර නාන වේලාවේ සබන් ගාන වේලාවේ ඇඟ උලන වේලාවේ හැම එකක් පාසා මාර වාගේ මෛත්‍රී සිත් එකින් එකට පවත්වා ගන්න පුළුවන් ඒක තමයි බෞද්ධ ක්‍රම ඒ වගේම තවත් දුරට ගැඹුරින් හිතනවා මේ නාන වේලාවේ මූණ ඡෝදන වේලාවේ දත් සමදින වේලාවේ පහළවන චේතචෛතක භූත රූප උපාදා රූප කියන මේ ධර්මතා සියල්ලම ක්ෂණයක් පාසා ඇතුව නැතුව යනු අනිත්‍යයි ඇතිවෙන් නැතිවෙන් දෙකින් නිතර පෙළෙනවා දුකයි කැමතිසේ නොපැවති යන අනත්තයි පිළිකුල් දවෙන් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම නාම රූප ධර්ම සියල්ල දුක්ඛ සත්‍යයි හේත හේතු තෘෂ්ණාව සමුදය සත්‍යයි ඒ දෙක නැති ශාන්ත නිවන නිරෝධ සත්‍යයි නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි මගේ මේ ප්‍රයත්න මේ මානසිකාර්යය මත චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වේවා යමුරින් හිතුවා මේ වාගේ සරල වශයෙන් හරි ගැඹුරු වශයෙන් හරි තමන්ගේ හිත යොදලා ඒ කරන ක්‍රියාවන තමන්ට සුගතියට නිවනට උපාය මාර්ගයක් බවට සමුනවා ගන්න. ඒ වගේම තමන් යම්කිසි රාජකාරියක් සඳහා යෙදෙන්න තියෙනවා නම් ඒ රාජකාරියට සම්බන්ධ වෙන තැනට තමන්ගේ හිත මෛත්‍රිය විහිදුවනවා. දැන් අපි හිතලා බලමු ආරෝග්‍ය ශාලාවක අපි සේවයට යනවා. ආරෝග්‍ය ශාලාවේ ඇතුළත් වෙන විස්තර පිටත් වෙනකොට මෙතනවා අපේ ආරෝග්‍ය ශාලාව විද්‍යාහසේ දෙවි දේවතාවෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා ආරෝග්‍ය ශාලා භූමියේ යම් තාක් අපාද විපාද චතුෂ්පාද බහුපාද සත්‍යයෝ කුජ්ජලියෝ භූතයෝ එවාගේ ප්‍රාණී වූ ආත්භාවයෝ ස්ත්‍රී වූ පුරුෂයෝ ආර්යෝ අනාර්යෝ දෙවියෝ මනුෂ්‍යෝ විනිපාතිකෝ ඉන්නවා නම් ඒ සියල්ලෝම නිදුක්කත්වා නිරෝගීත්වා සුවපත් වේ. මුළුමහත් ආරෝග්‍යශාලා භූමියේම අපේ මෛත්‍රිය පැවැත්වුවා. ඒ වගේම මෙතන සේවාවේ නියුක්ත වෛද්‍ය මණ්ඩලයක් ඉන්නවා. ඒ වෛද්‍ය මණ්ඩලයට අපි එක එක්කෙනාට මෛත්‍රී සිත් පවත්වනවා. වෙන වෙනම කරන්න පුළුවන් නම් එතරම්ට ඒක ප්‍රයෝජනෙ වැඩි. එවතුවට මේ වෛද්‍යවරුන්ට සේවක සේවිකාවන්ට වෙන වෙනම මෛත්‍රී කරලා තමන්ගේ හිතේ මෛත්‍රිය ඇතිවෙන්න බෙදා දෙනවා. ප්‍රතිින්න ඒ වෙලාවේදී තමන්ගේ හිතේ අර බුද්ධිමත් හිතක් බාට පමුණවා ගත්තා. ඒකෙන් තමයි බෞද්ධයෙක් වුණා. එපමණක් නෙමෙයි ඒ විදිහට මෛත්‍රියේ බලයේ විහිදුවාගෙන එතෙන්ද තනිඥාන ඒ හැමදෙනාම සමාගන්න පුදුමාකාර අවධානයකින් අනුකම්පාවකින් මෛත්‍රියකින් බලනවා කතා කරනවා සහයෝගය දෙනවා එතකොට තමන් කරන සේවය බොහොම සනසිල්ලේ බොහොම සමාධියෙන් යුතුව සිදු කරගන්න පුළුවන් වෙනවා මේ වගේ බැංකු ආයතනයකට ගියත් සාධිකායක අමාත්‍යාංශයකට ගියත් වෙනත් වෙනත් තැනකට ගියත් එවාගෙම වක්සගත ගියත් කුඹුරගත ගියත් වෙන වෙන තැනකට ගියත් විදේශ රටකට ගියත් ඒ හැම තැනකදීම තමන්ගේ මෛත්‍රී සිත පැවැත්වීමේදී ඒක සහභාගී හැම දෙනාගේම సంతාන තුල අර වගේ මෛත්‍රිය පිහිටෙනවා ඕනෑම දුර්දාන්ත පුද්ගලයෙකුට පවා මෛත්‍රී සිත යැවීමේදී ඕගේ සිත සුදාන්ත සීමිත සංපත් ඉවසිලිමත් සිතක් බාටපත් වෙනවා මේට අවුරුදු 20 30කට ඉස්සර වෙලක 1975 දී පුදුම සිද්ධියක් අපි අත්දැකියා දැක්කා. අපේ හිතවත් අපට දෙමව්පිය වාගේ උපකාර වෙච්ච හිතවත් මහත්මයෙක් සිටිය සුමන කරුණාදත්නේ. ඒ මහත්මයා බොහෝම හිත දියුණු කරන කෙනෙක්. ඒ මහත්මයා <clears throat> සාධිකාරී වශයෙන් ඒ වකට පොල් මණ්ඩලයේ නියෝජ්‍ය සභාපතිය හිටියා. ප්‍රධාන සභාපති බෞද්ධ නොවන බොහොම ධනවත් කෙනෙක්. එතුමා වෛලි අංශයේ දක්ෂයෙක් මෙතුමා විදේශ විනිමය අංශයේ දක්ෂයෙක් වෙනදාම අංශයේ දක්ෂයෙක් නමුත් මේ තුමන <clears throat> කරුණාදාත්ම මහත්මයාට කවදාකවත් අර ප්‍රධාන සභාපතිගේ කතා කරගන්න දෙන්නේ ඕකෙත් බැලුවොත් කුසියාවාගේ තමයි බලන්නේ බොහොම නපුරුයි කවදාකවත් විනා වෙන්නේ වචනයක් කතා කරන්නේ සහයෝගයක් දෙන්නේ නැහැ නිසා මේ මහත්මයාට අවශ්‍ය වුණා එතුමා සමග මිත්‍රත්වය ඇති කරගන්න එතුමා කීවා ස්වාමීනි එතුමා වැවිලි අංශයේ දක්ෂයෙක් ගවිනොත් තමන් විනිමය අංශයේ දක්ෂයෙක් ගවිනොත් මේ රටට විශාල ආර්ථිකයක් පොල් මණ්ඩලය මගින් ලබා දෙන්න පුළුවන් අපි දෙන්න සමග වෙන්න උපදේශයක් දෙන්න කියලා. ඒ වගේ ඒ වෙලාවේ හැටියට මා උපදේශයක් දුන්න බුදු ගුණ බල පිළිතුවන ඒ සභාපතිතුමා ඉදිරියේ ඉන්න හැටි හිතින් බලාගෙන එතුමාට මෛත්‍රී කරන්න. මෛත්‍රී කළ ඉතින් කතා කරන්න. ඉතින් මේ මාත්මයා හොඳට හිතට අරගෙන මේක කළා. සතියකින් පසුව සම්මුඛ වීම වුණා මේකමකදී. ඉරලා කවදාකවත් නැති සිනා මුතු මුහුණක් දැක්ුවා. ඊළඟට දෙකකින් නැත මේකම නියමිත වුණා. සති දෙක පුරාම මෛත්‍රිය මෛත්‍රිය වඩලා එන සතියෙන් ශාලාවට යන වෙලාව පුදුම දෙයක් වුණා. ප්‍රධාන සභාපති වේලාසනින් ඇවිල්ලා දේශුව ළඟටම ඇවිල්ලා අතට අත දීලා පිටට අත දීලා කොහොම සුහදව කතා කරලා වාඩි කරවලා මිත්‍රත්වයෙන් යදා කටයුතු කරන්න පටන් ගත්තා. එතුමා ඒ හේගෙන් ඉවත් වෙන තුරුම මිත්‍රත්වයේ පවත්වා ගන්න පුළුවන් උනේ මෛත්‍රී බලය නිසා. මේ වාගේ සමන්ද කිසියම් සම්බන්ධතාවක් නැති කෙනෙක් වුණත් ඔහුගේ හිත මුරුදු භාවයට මෛත්‍රී සාගත බවට පමුණවා ගන්නට නම් මේ මෛත්‍රී චිත්ත තරංග වීදුවීම අතිශයම උපකාරී වෙනවා. එතකොට මේ මහත්මයා කිව්වා ඒ සාමග්‍රී වේදනිකා ඒ කාලේ හැටියට පොල් මණ්ඩලය මගින් ලොකු ආදායමක් ශ්‍රී ලංකාවට බෙදා හරින්න පුළුවන් වුණා කියලා. අන්න සමග්ගානං තපෝසුකෝ. සමගී වීම නිසා මොනතරම් ඒක සම්පත්තියක්ද ලංකාවටම. මේ වාගේ තමයි අපි කරන හැම සේවාවකදීම අපි සමගියෙන් කටයුතු කිරීමේදී සමන්ත ශනිසිල්ලක් අදීන සහයෝගයේ දෙන හැමත ශනිසිල්ලක් උදාවන අතරතේ මුළු රටේ ලෝකයේ මේ සමගිය සැපේ මේ සැප දෙවි යනවා. මේක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සමග්ගානං සතෝසුකෝ සමයුවන්ගේ තපසේවත් පැවැත්ම සීලයේ සපතක් වෙනවා මෙතන තපෝ කියන වචනේ තේරුම් කීපයක් තියෙනවා තපෝ කියන මේ වචනේ තියෙන වීරියකක් නමක් තියෙනවා තප තපනේ කියන ධාතුවෙන් ඇදලා තියෙන තපෝ ඒ කියන්නේ වීරියෙන් කෙලස්ථාන වීරිය. දැන් ආතාපී කියලා කියනවානේ. ඒ කියන්නේ දැඩි ලෙස කෙලස්ථාන වීරියට ආතාප ආතාප තියෙනවා. ආතප්ප කෙලස් තියෙනවා. එතකොට එන් යුක්ත පුද්ගලයාට නාතාපී කියලා. ඒ වගේ තමයි තප කියන එකෙන් විදියක් තියෙනවා. දැන් මෙතන කියන්නේ තපස නමින් සීලවන්ත බවයි. සීලවන්ත බව පමණක් නෙමෙයි යම්තා සුගතියට නිවනට යන පිළිවෙත් ඇතොත් ඒ සියල්ලටම තප කියන මේ වචනේ කියන තපස. දැන් අර මහා මංගල සූත්‍රයේ තියෙනවා තපෝත භ්‍රමචාරියන්ත කියන වචනයක්. එතනක් තියෙනවා තේරුම් දෙකක්. එකක් තමයි වීරිය, දෙකක් තමයි ආත්ම දමනය. ඒ කියන්නේ ආත්ම දමනය කියන්නේ පිළිවෙත් කිරීම. ඒතකොට මේ විදිහට මිනිස්යන් වශයෙන් බෞද්ධයන්ගේ පැවැත්ම සපසක් වෙන්න ඕනේ. ඒ කියන්නේ හිත සෝපනිත පවත්නා පිළිවෙත් සරු ජීවිතයක් වෙන්න ඕනේ. gedara කෑම හදන ඉස්සෙනා හිතුවා නම් මා මේ හදන කෑම ආහාර පාන මේ අනුභව කරන්නේ නැත්නම් දිව්‍ය ඖෂධයක් වේවා. ඒ නැත්නම්ගේ ආයු වර්ණ ශත බල ඥාන වැඩෙන්න මගේ මේ ආහාර පාන උපකාර වේවා. අන්න කපෝ. ඒ කියන්නේ සමන් පිළිවෙත පිළිදුණා. ඒ වෙලාවේ තමන්ගේ මෛත්‍රියත් ඒ ආහාරෙට එක්කාසු වුණා. සරේ මේ ආහාරය අනුභව කරන නැත්නම් සපතක්ම වේදවා. කවදාකවත් ඒ ආහාර අජීර්ණ වෙන්නේ නැහැ. ඒවා ශරීරගත වෙලා හොඳින් නිරෝගී සුවය දීර්ඝාසයක් ගන්න ලැබෙනවා. එයින් තමන්ට පළමුකතා නිසංස ලැබෙනවා. සුවඳ දෝතක් අරගෙන බෝධියට වත් කරනකොට පළමුව සුවඳ වෙන්නේ දෝතයි. ඒ වාගේ අනුන් වෙත මෛත්‍රිය ඊළඟ කොට පළමුවෙන් තමන්ගේ సంతානයේ මේ මෛත්‍රිය සැපය ලැබෙනවා. මේක නිසා Taman හේතුසෝ පිනිසත් අනුන් හේතුසෝ බෙදා දීම පිනිසත් සමග ධර්ම හේතා කටයුතු කිරීම සාරුවක්යන් වාසේ උපදේශයයි. එනිසා මෙතන සමග්ගානන් තපෝසුකෝ සමගි වූවන්ගේ එක මේ සිල්වත් බව පිළිවෙස්හරු බව දෙවියන් සහිත ලෝකයාට හිතසූ පිණිස පවතිනවා කියන එක මේ පැහැදිලි කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ බුදු වීමෙන් දෙවෙනි වසරේදී පමණ පුදුම දෙයක් සිද්ධ වුණා. ඒ කියන්නේ සාක්ෂි පොලිය දෙනුවර වාසීන් ඒගොල්ලන්ගේ එකම ගඟක් අරස් කරලා දෙනුවරට ජනපදවල ගොවිතැන් කිරීමකට වතුර බෙදා ගන්න. ඒක උෂ්ණාදී කාලයක ග්‍රීෂ්ම කාලයක දුර්භික්ෂ කාලයක ජලය අඩු වුණා. මේ ජලය අඩු වීම නිසා කෝලියේ වංශයේ ගොවියෝ ඒ පැත්තට ආහාර හොයා ගන්න අනිත් පැත්තට දෙන්නේ නැති. සමහර විට ශාක්‍ය වංශයේ ගොවියෝ ඒ සත්‍යයට වතුර හරවා ගන්න අනිත්‍යයක් දෙන්නේ නැති. මේක නිසා ගොවියන් අතර බහින් බස් වුණා. ගොවියන් අතර බහින් බස් වීමෙන් මේක රජදරුවන් දක්වාම ඉහළට මේ අසමගියේ නැත්නම් ભેදය හොලහලේ පැතිරී ගියා. අන්තිමේදී දෙනවර රජදරුවෝ ඕනෝන් අතර පුදුම කෝපයකින් හා යුද්ධයකට සම්බන්ධ වුණා. මේක සරුවක් යන වාසිය දැකලා අහසින් වැඩියා. අහසින් වැඩලා අහසේ තෙමින් ඉඳලා ඕනෝන්ට නොපෙනෙන්නේ අන්ධකාරම ඇවිල්ලා. ඊට පස්සේ ආලෝකයේ විහිදෙව්වා. ආසේ වැඩිෙන්නේ සරුවක් යනවාස දැකලා ආවද දිනේ කියලා ගන්න හැමෝම. කන්දල කිව්වා අනේ අපට ඔබ වහන්සේගේ තමනේ මහා සනිසිල්ලක් ඔබ වහන්සේ නැත්නම් මෙතන මහා ලේ ගංගාවක් වෙනවානේ කියලා බණහඬ සූදානම්. එනාමේ සරුවක් යනවාසේ විශේෂ පූර්ව චරිත ගැන හද පාමින් මේ අසන්ද සාමග්‍රේතිනේ සනිසස් දේශනා කළා. ඒ කියන්නේ පන්දන ජාතකයේ එවැගේම සම්මෝධමාන ජාතකයේ මේ වාගේ බුද්ධ බෝධිසත්ව චරිත කීපයක්ම දේශනා කළා. ඒ කියන්නේ වතුර ඇලකට වැද්දෙක් ගිහිල්ලා ගිහින් වැද්දෙක් ජලක් දානවා. මේ ජලයේ මේ වතුර ඇලේ නායකතුමා අපේ බෝධිසත්වය. උනාසිතුව අපි එකතු වෙලා මේ ජල උෂ්ණගෙන ගිහිල්ලා අකුලක් උඩ දාලා අපි ලිංගලයා. ඔක්කොම එක බහින් උෂ්ණලා ඉස්සලා ගියා. ඔහොම වාර කීපයක්ම එක වටියෙක්වත් අල්ලා ගන්න බැරි වුණා. ඔහුගේ දැලත් බොහොම අමාරුවෙන් තමයි අර අකුලෙන් බේරාගත්තේ. ඕන් ඉන්න අතර ඒක වටියෙකුගේ ඉස්සර පෑගුණා තාකිනෝගේ වටෝගේ කකුලට. ඔහු පිටිලා බැන්නා. දෙන්න බලින් බස් වුණා. දෙන්න බලින් බස් වීම නිසා ඒක මේ දෙපිලකට බෙදුණා මේ වටුවන් කිරිස. අන්තිමේදී මේ අසමදේශෝ සමගි කරන්න බෝසත් වතුවා බොහෝ උපදේශ දුන්න ආවාද කළා සමගුණේ නැහැ. උනාසේ වතුරල අත්තර දාලා වෙනම ගියා. තමන්ගේ කැමැති දෙයට දෙන එක එකතු කරගෙන ගියා. ඊළඟ දවසේදී දීන වැද්දායිල දැල දැම්මා කිසි කෙනෙක් කිසියේ නැහනේ. මේ වතුර දැන් බෙදලා බෙදලා අසමගි වෙලා ඉන්න නිසා ඔය කැමති නම් ඔහි උස්ස ගන්න කියලා කිසිම කෙනෙක් ඕනුවන්ට සහාය වුණේ නැහැ. අන්තිමේදී නිවැරදා වටුගෙන ඔක්කොම ළඟම ගිහින් තමන්ගේ අමුදරුවන් සතුටු කරවමින් වසමස් පෑවා විකුණලා මුදල් කළා. මේක බුදුරජාණන් වහන්සේ පහදා දුන්න එදා සාමග්‍රීන් වෙන දවසේදී මේකා විශාල මහරකයකින් ඔක්කොම බේරගත්තා. අසාමග්‍රී වීම නිසා විශාල විනය විශේෂණයකටපත් වුණා. මේක නිසා සමග්ගානන් තපෝසුකෝ සනතනකදී වෙන සමග වීම සැප පිණිස පවතිනවා කියලා සඳහන් කළා. පංගන ජාතකයේ කියන්නේ එක්තරා වලසෙක් එක්තරා වලකේ කොළොම් ගහක් යට කොළොම් ගහක් යට නිදාගෙන හිටිය. කොළොම් ගහේ දිනක් අත්තක් ගිරකඩියක් කඩාගෙන වැටලා මේ වලහාගේ ඇඟ උඩ වැටුණා. මේ වලහා කොළොම් ගහ ඉන්න දේවතා තමයි මේක කෙරේ කියලා ਉਹ කෙරේ වෛර බැඳගත් දිවිවා. ඒ අතරතේ එක්තරා සියවදියෙක් තමන්ගේ රසරෝධ සඳහා හොඳ දැව වර්ග සොයාගෙන ඇවිදිනවා. මේ වලාට කතා කරගන්න පුළුවන් බවක් මෙහෙන් පේනවා. මේ වලාටලා තියෙනවා සම්වේච වේලාවේ මිත්‍රයා ওই රත් රෝදෙද හොඳම හොඳම ජල වර්ගයේ තමයි කොළොන් ගහේ දැව. දෙන්න පෙන්වන්නේ දෙන්න පෙන්වන්න දෙන්නේ කියලා අර කොළොන් ගහ පෙන්නේ. ඉතින් මේ කොළොන් ගහ කපාගත් තමයි මේ වඩුව. කොළොන් ගහ සම්බන්ධව දේවතාවෙක් සිටියා. මේ දේවතාව තිබුණා. ඔය අතරේ මිනිස්සෙකින් මේ දේවතා දිනත දැනලා මේ විව අඩුවාට කියවා මිත්‍රයේ ඒ රස රෝධයට හොඳම හොඳ රටේ අවශ්‍යතාව සඳහා හොඳම හොඳ හමක් තමයි මේ වලට ගියාම තියෙන්නේ. අන්තිමේදී මේ රියවඩුව වලහා මරා ගත්තා. දැන් වලහා මැරෙනකොට මේ තේරතා කිරේ වෛරයෙන් මැරෙනවා. දේවතාවත් වලහා කිරේ වෛරයෙන් මැරෙනවා. මේ කොළොන් වලක් වෛරයේ සල්පාන්තයේ දක්වාම යන වෛරයක් හැටියට බුදුරජාණන් වහන්සේ පහදා දුන්නා. මේ වාගේ පිළිවෙලින් ආචාරයේ පිළිවෙලින් කියනවා. එතකොට සමන සම්ප්‍රාණ වීම නිසා තමයි මේ වගේ විපත් වලින් නිදෙන්නේ අසමගිය තැන හැම තැනකදීම සමන්දත් අනුන්දත් මහා ක්ලේශණයක් උපසා සිද්ධ වෙනවා. ඒක නිසා සරුවඥන් වහන්සේ දේශනා කළේ සමග්ගානන් තපෝසුකෝ සමග වීම හිතසුව පිණිස පවතිනවා. ඒ අනුව සලප බැලීමේ යටි දානයක් දෙනවා. සීලයක් සමාදන් වෙන පිරිසක් එකතු වෙනවා. භාවනා කරන්න පිරිසක් එකතු වෙනවා. වෙනත් වෙනත් සාමග්‍රී සම්දු සමයේ ත්‍ත්වයෙන් වලට එකතු වෙනවා. සමිති සමාගම් වලට එකතු වෙනවා. ඔය එකතු වෙන සීල දෙනා එක බහට එක සම්මුතියට වැටෙනවා නම් මොනතරම් සැපයක්ද? ඒකාර දෙවිය රජදරුවන්ට බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන අපරිහානීය ධර්ම හතක්. එයින් පළවෙනි අපරිහානීය ධර්මයේ අභින්නං සම්නිපතේ ශාන්ති සම්නිපාත බහුලා විහෙරಂತಿ. මෙතන එකතු වෙනවා නම් නිතර නිතර වැඩියෙන් එකතු වෙනවා නම් මේක දියුණුවට හේතුවක්. සමග්ගා සංහිත පිස්සන්තේ සමග්ගා වුත්තේ හිස්සන්තේ සමග්ගා වජ්ජකරණ ඥානෙ පරිසන්ති බුද්ධියව ආනන්ද වජ්ජේ නම් පාටිකංකා නෝ පරිහානි. ඒ කියන්නේ එකතු වෙන්නේ සමගිය. නැගිලි සිටින්නේ පෙරන්නේ පිටත් වෙන්නේ සමගිය. වැඩ කරන්නේ සමගිය. එහෙමනම් මේ දෙච්චි රජදරුවන්ට දිනුවාක වෙනවා පිළිමයක් පාන්නේ නැහැ කියලා ওই දෙයට කරුණු හතක් දේශනා කළා. ඒ නිසා අපි නිවසක ජීවත් වෙන පිරිසක් ආයතනයක වැඩ කරන පිරිසක් වශයෙන් එවාගින සමිති සමාගම් වල වැඩ කරන පිරිසක් වශයෙන් සහභාගීත්වයෙන් යම් තැනක එකතු වෙනවා නම් ඒ හැම තැනකදීම අපට ගේන්න ඕනේ සමග්ගා සම්නිපති ශාන්ති සමගියෙන් මෛත්‍රියෙන් එකතු වෙනවා සමග්ගා වෘත්තේ ඉස්සන්තේ මෛත්‍රියෙන් සමගියෙන් පිටරියාන සමග්ගා සංඝ කරණීයානි කරිසන්තේ සමාගයේ සමූහ කටයුතු සමග සම්පන්න උකර. ඒ හැම තැනකදීම තමන්ගේ సంతානය වැඩෙන්නට ඕනේ සාරාණීය ධර්ම. ඒවා තියෙන හයක්. පළවෙනි සාරාණීය ධර්මයේ තමයි මෛත්‍රී කාය කර්මය. දෙවැන්න මෛත්‍රී වචී කර්මය. තුන්වැන්න මෛත්‍රී මනෝ කර්මය. හතරවැන්න බෙදා හදා අනුභව කිරීම. පස්වැන්නේ තමන්ගේ පැවතුම් සමානෝ පැවැත්වීම. හයවැන්නේ තමන්ගේ පිළිගැනීම හේවත් ආબોධයේ සමග සම සමව පවත්වා ගැනීම. මේ කර්ම හැටි කියනවා සාරාණීය ධර්ම කියලා. ඒකට සාරාණීය කියන්නේ නිකන් නෙමෙයි. ආනිසංස හතක් එකක් එකක් ගානේ ලැබෙන නිසායි. කෙනෙක් දුටු කෙනෙහි ආචාර කරනවා. අන්න මෛත්‍රී කාය කර්මය. රදීසියෙක් නම් වන්දනා කරනවා. අන්න මෛත්‍රී කාය කර්මය. කෙනෙකුට අවශ්‍ය දෙයක් වතුර පොඩක් හරි පිළිගන්නවා. බාර දෙනවා. කෙනෙකු පරිහරණය කරන ඇඳ ඇති පිරිසු කර දෙනවා. කොටුව පිරිසුදු කරලා දෙනවා මේක පිරිසුදු කරලා දෙනවා අන්න මෛත්‍රී කාය කර්මය මේ වාගේ සුළුයෙන් හරි මහත් වශයෙන් හරි අනුන්ට උපකාර වෙනවා නම් කය වේසෝලා මෛත්‍රියෙන් ඒක සාරාණීය ධර්මයක් සාරාණීය කියන්නේ සාරාණීයා හේ කරණ ගරු කරණ සංඝාය අයවාදාය සාමග්ග්‍යා ඒකේ භාවය සංවත්තති මෙන්න ආනිසංස හතේ සාරාණීයා කියන්නේ හිත හිතා නැවත නැවත හිතේ සතුට ඇති වෙනවා සිය කරනා ඕනෝන් කරේ මෛත්‍රියෙන් ප්‍රේභාවය ඇති වෙනවා ගරු කරනා ඕනෝන් වෙත මෛත්‍රියෙන් ගරුත්වය ඇති වෙනවා සංග්‍රහය ඕනෝන් වෙත සංග්‍රහයක් ඇතිවීමක් වෙනවා අවිවාදාය ඕනෝන් වෙත බහින්වත් නොවීම පිණිස හේතු වෙනවා සාමග්ගය සාමග්ගයේ ප්‍රයත්න පිණිස හේතු වෙනවා ඒකේ භාවය එකතුවා එකතු වීම හා සාමේ සමාධිය පිණිස හේතු වෙනවා මේ ආනිසංශ හතක්ම ඔය කියන මෛත්‍රී කාය කර්මෙන් නිසා ලැබෙනවා. මෛත්‍රී වචී කර්මය කියන්නේ ඇති තැනක් නැති තැනක් ඕනෝන් එතේ මෛත්‍රී වචනයෙන්ම ආමන්ත්‍රණය කරන නම කියනවා කතා කරනවා ගුණ කියනවා. ඒකත් අර වගේ සාරාණීය සීකරණී සම්සීමක් ඇති කරගන්න පුළුවන්. මේ කරන ඕනෝන් එතේ මෛත්‍රී භාවයෙන් ප්‍රී භාවය ඇති වෙනවා. ගරු කරන ඕනෝන් එතේ මෛත්‍රියෙන් ගරුත්වය ඇති වෙනවා. එවැගේම සංඝහාය ඕනෝන් එතේ සංග්‍රහයක් සම්පූර්ණ වෙන වචනේ අවිවාදාය එවාගේම විවාද නොවීම පිණිස බංගින්බස් නොවීම පිණිස හේතු වෙනවා සාමග්ගියා සමගිය පිණිස හේතු වෙනවා ඒකේ භාවාහිතේ සමාධිය පිණිස හේතු වෙනවා මේ වාගේ මෛත්‍රී මනෝ කර්මයේ තියෙන ඇතිකලක් නැතිකලක් හතබත් හදපත් වෙන්න තමන්ගේ මෛත්‍රී සිත පිහිටුවන. එවාගේම ලද පමණින් සතුට වෙනවා පමණක් නෙමෙයි ලද දෙදා හදාගෙන පරිභෝග කරනවා. අපි හිතමු යම් කිසි කෙනෙකුට ඉස්සර කතාවක් අපේ තියෙනවා ගමේ ගොඩේ මව්වරුන්ගේ ඒක නෙල්ලෙගිදී හත් දෙනෙක් කාලා ගඟටත් දන් දුන්නා කියලා ගඟේ සතුන්ට. ඒ කියන්නේ නෙල්ලෙගිදී කාලා බඩ කෙරෙන්නේ නැහැ. නමුත් අර බෙදා හදා ගැනීම නිසා උන්ගේ බඩ කෙරෙනවා. උන්ගේ හිතන ලොකු සනසිල්ලක් ඇති වෙනවා. මෛත්‍රිය ඇති වෙනවා. මේ වගේ තමයි සමාජ සුළු දෙයක් හරි ලැබුණා නම් අපි උතුම් ශ්‍රේෂ්ඨයක් ලැබුණා කියලා ඕක ලැබෙනකොට මේක තවත් කෙනෙකුට කැලලක් හරි පිළිගන්නන්න අපි සහභාගී වෙනවා මෛත්‍රී සාගත වෙනවා කාටවත් දෙදා හදා වඳ ගන්න අපි සමරි සම්පන්න වෙන්නේ ඒතකොට ඕනුන් එත ප්‍රියකරණා ඕනුන් එත ප්‍රියභාවය ඇතින සාරාණීන්‍යා නිකරමින් සිටේ සනසිල්ලක් ඇති කරගන්න පුළුවන් වෙනවා ගරු කරණා ඕන් එත ගරුත්වයක් ඇති වෙනවා සංඝාය ඕනුන් එත ආනිස සංඝායක් ධර්ම සංග්‍රහයක් කළා වෙනවා අවිවාදායේ බහින්වත් නොවනු පිණිස හේතු වෙනවා සාමග්ගයා සමගිය පිණිස හේතු වෙනවා ඒකේ භාව හිතේ සමාධිය පිණිස හේතු වෙනවා අනිසාර අවසොම් පැවතුම් පිළිබඳව <clears throat> සමානත්වයේ කියේ ඕනෝන්ෙත උත්සාහයේදීක් නැතිව තමන්ගේ පංචශීලය නම් පංචශීලය හොඳින් ආරක්ෂා කරගන්න පංචශීලය හොඳින් ආරක්ෂා කරන පිරිසක් නම් අන්න සීලෙන් සමානත්වයට පත් වීම ඕනුන් එතන සාරාණීය ප්‍රිය කරන ගරු කරන ආදී ආනිසංස ලැබෙන්නේ හේතු වෙන සාරාණීය ධර්මයක්. අනිත් කාණේ තමයි ආબોධඥානෙ. ආબોධය කියන්නේ මෙතන ධර්මයේ පිළිබඳවයි. ධර්මයේ ගැන කිසිදු මත ભેදයක් නැතුව ගැටලුවක් නැතුව ඕනුන් අතර සමගියෙන් ධර්මයේ ගැන අවබෝධයක් සබා ගැනීමට කියනවා <clears throat> දික්ති සාමාන්‍ය ගත කියලා. ආબોධයේ සමානත්වයෙන් පවත්වා ගැනීම. එක් කෙනෙක් කියනවා පරලෝක් නැහැ කියලා. තව කෙනෙක් කියනවා පරලෝක තියෙනවා කියලා. ඉතින් දෙක්ටි අසමානයි. එතෙන්දී නැතේ කෙනෙක් කෙනත් ඇතේ කෙනෙක් කෙනත් බහින්වත් වෙන්නේ නැතුව තවත් දන්න කෙනෙක් ලවා විසඳවා ගන්න. <coughs> කෙනෙක් කියනවා මරණයෙන් මත්තේ <coughs> අන්තරාභාවයක් තියෙනවා කියලා. කෙනෙක් කියනවා නැහැ කියලා. දෙන්න බහින්වත් කියන්නේ නැතුව නනවත් කෙනෙක් එක්ක සාකච්ඡා කළා මේක සාමග්‍රියට පස් කරගන්න. මේ වාගේ තමයි දෙක්ටි සාමාන්‍ය ගත කියන්නේ ධර්මයේ පිළිබඳව ශාසනය පිළිබඳව මතභේදයකින් තොරව සමානත්වයෙන් අදහස් පවත්වා ගැනීම. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් සමග ධර්මයේ ගරු කළ කෙනෙක් මේ ලෝක ධාතුවේ පහළ වුණේ නැහැ. උන්වහන්සේ බෝධි සම්භාර පුණ්‍ය කාලේ මිනිසයන් වෙලා නෙමෙයි. උන්වහන්සේ පක්ෂීන් වෙලා, අංශයන් වෙලා, සමස්ත වතුන් වෙලා, සමස්ත මුවන් ගෝනුන් වෙලා, සමහර විට වෙනත් වෙනත් සත්‍යයන් වෙලා පවා තමන්ගේ පිළිස සමගියෙන් සබාගෙන තියෙන්නේ මේ මෛත්‍රී බලය නිසායි. බොහෝසෙන් අර ජවනාංශ ජාතිකින් 90000ක් 90000ක් ජවනයන්ට නායකව උන් සමගියෙන් සබාගත්ත මොනතරම් සමගියෙන් සබාගත්ත අපි කියනවා නම් ආශ්චර්යයක්. හත් දහසක් මේ බෝසත් ජවනාංශ රාජයා පිළිසෙන් ඈත් වෙලා ඉඳ සිද්ධ වුණා පාසයකට ආව වෙලා. මේ 90000ක් දෙනා කැම ගන්න නැතුව එක්තැන් වෙලා පනගාටින් ඉඳලා තියෙනවා. අන්තිමේ බෝසත් ජවනහාංශරාජයා ගිහිල්ලා ඇත්තන වතුර වක්කල තමයි පණ ගත්තා කියලා මේ කර්මද සාමාග්‍රේ ධර්මයේ ඇති කරගත් උතුමන් අතර අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි එනිසා බෞද්ධයන් වශයෙන් අපි සීලොන් දෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ශිෂ්‍යයෝ දරුවෝ අනුගාමිකයෝ අපි සරුවක්ඥන් වහන්සේගේ වචනේ අනුගමනය කරමින් තන කටයුත්තකදීම මෛත්‍රිය බල පිහිටුවාගෙන සාමග්ගයෙන් යුතුව කටයුතු කිරීම ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කරන උතුම් ගෞරවයක් පූජාවක් වෙනවා. ඒ අනුව සලකා දැනෙන්නට ඕනේ මේ ලෝක ධාතුවේ විෂයාසංක කල්පලක්ෂයක් තරම් ඈත කාලයේ පටන් පෙරම් පුරාගෙන ඇවිල්ලා තුන් ලෝකයේම එකම සාමග්ගී ධර්මයක පිහිටුවමින් සුගතියට නිවනට පමුණවා ලමින් ලෝසුරා බුදුව සූවිසා සංගණන් ජනතාවට අමා මහ නිවන් සාක්ෂාත් කරවා දුන්න දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේට සනසල්යාපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපටත් මේ සරුවක්ඥන් වහන්සේට අනුවම මේ මෛත්‍රී බලයේ පිහිටුවාගෙන මෙලොව පරලොව ජයගෙන නිවන් මාර්ගය ගැනීමට වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා සබා ගනිමු ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වේ ලොවට අමාදහම් ගැසිවස්සවල අසංග ගණන් ජනතාව නිවන් පුර පමුණුවලා අනුපාදිකේත පරිනිර්වාණය නිවන් ලැබිය. රහතන් වහන්සේලා පිරිණි වුණා. ආර්යයන් වහන්සේලා සුභතිගාමී වුණා. සතු ජනතාව සෝකේ කර්මාරූපව මේ පරිලෝක ගියා. වැඩිහිටි විහාරස්ථානද රාජධානි නුවන් පොකුණු මාලිගාවේ සියල්ල ද නෂ්ඨාවශේෂ වුණා. මේ වාගේ රාජකාරිකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු දේවල් දොරවල් ගෙඩ කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් දීමෙන් ඇඳුමින් පැළඳුමින් වශයෙන් මුලයෙන් දෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආ ස්වභාව සියල්ලත් හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මක්ෂණයක් පාසා ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි ඇතිවීම නැතිවීම දෙකෙන් නිතර පෙළෙන බැවින් දුකයි සමතිසේ නොපවත්නා බැවින් අනත්තයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ සීල සංස්කාර ධර්ම දුක්ඛාරි සත්‍යයයි ඒ දුක ඇති කරන තෘෂ්ණාව සමුදයාරි සත්‍යයයි ඒ දෙක නැති ශාන්ත නිවන නිරෝධාරි සත්‍යයයි නිවනට තනිමේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ගාරි සත්‍යයයි අනන්ත පරිමාණ බුදු කසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් නිරෝධානාදී දසපාරමී දෙලින් ආර්ය අෂ්ටාංග මාර්ග අනුභවයෙන් බෝධිපාක් ධර්මයන් ඥාන භාවයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාම රාමා මහ නිවන් ගැටියා සතර ධර්මයේ කොටේ කෙලෙස් ගිනි නිවාසාන්ත නිවනින් සැනසී වදාළ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් සැනසල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපටත් මේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අනුව යන්නේ සිදු කරන සෑම කුසලයක්ම දසපාරමී බාටපත් වේවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බාටපත් වේවා සත්‍යස් බෝධිපාක්ෂ ධර්ම වාටපත් වේවා එමඟින් අපි පැතු බෝධි ඥානයෙන් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු